නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්තුනි ඔබ මේ සූදානම් වන්නේ තමන්ගේ ජීවිතයේට ඇත හොයන බුදුරු පෙන්වපු ධමක අපිට යම් කිසි කෙනෙක් යමක් කියනවා නම් අපි ඒක පිළිගත යුත්තේ අපි ඒ ඉගෙනගත යුත්තේ සත්‍ය නම් සත්‍ය දෙයක් නම් තමයි අපි ඒක අහන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ පිළිගන්න. සත්‍ය නැති දෙයක් අපි ඉගෙන ගන්නතරට තියනවාද? පිළිගන්න කොහොමද අවශ්‍ය නැහැ. ඊළඟ අපි බලන්න ඕනේ මේ බුදු කෙනෙක් පෙන්නපෝ ධර්මයේ මොකද්ද කියන එක. බුදු කෙනෙක් පෙන්න පෙන්නපු ධර්මය ඔබ දන්න විදිහට අහලා ඇති සත්‍යයක් නේද මොකක් හරි පෙන්නලා තියෙන්නේ. ඒ සත්‍ය මොකද්ද කියලා අපි හොයන්න වෙනවා. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් යම් අදහසක් කිව්වොත් ඒ අදහස හරියටම තේරුම් ගන්න අපි අදහස කියපු කෙනා කීව දේ හොඳට ඉගෙනගත්ත යුතුයිද නැද්ද? ඉගෙන ගත්තොත් නේද ඒ කෙනා අදහස තේරුම් ගන්න පුළුවන්. එක එක්කෙනා කෑලි කෑලි කොහෙන් හරි අල්ලලා කිව්වොත් ඒක එයාගේ අදහස හරියට තේරුම් ගැනීමක් වෙනවා. ඔබ අහලා ඇති සමහරලාට කතා තියෙනවා. කපුඩු පිහාටක් වැටිච්ච තැනදී කාක්කු හත් දිනක් මරුණා කියලා අවසානට යනවනේ. එහෙම කතා අහලා තියෙනව නේද? කපුටු පිහාටක් වැටෙන තව කෙනෙකුට යනවා කපුටු පිහාට 10ක් විතර වැටෙනවා කියලා. තව කෙනෙකුට යනවා කාක්කෙක් වැටෙනවා කියලා. තව කෙනෙකුට යනවා කාක්කෙක් මැරුණා කියලා. අවසානට යනවා කාක්කු හතර දෙනෙක්ම මැරුණා කියලා. එතකොට එක එක්කිනා ඔස්සේ අදහස් යන්න ගියොත් එහෙම එක එක්කෙනාගේ අදහස් ටිකක් කවලම් වෙනවනේ. එහෙනම් බුදුරන් වහන්සේ වෙන්නපු දේ ඇත්ත වෙන්නපු ධර්මය හරියටම ඇත්ත ඉගෙන ගන්න අපි ඒකම ඉගෙන ගත යුතුයිද නැද්ද? ඉගෙන ගත යුතුයිනේ. නැත්තම් එක එක්කෙනාගේ අදහස් කවලම් වෙනවා. අන්න එහෙනම් අපි ඇත්ත ටිකක් ඉගෙන ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඇත්ත පින්වතුනි නිකන් උපකල්පන කරලා ඒ වගේම උපකල්පන මත පදනම් වෙලා කියපු විග්‍රහ නෙමෙයි. බුදුරණන් වහන්සේ පෙන්නපු ධර්මය ප්‍රත්‍යක්ෂ ප්‍රායෝගික ඇත්තක්. මෙහෙම කරොත් මෙහිම වේවි. මේ නිසා මෙහිම වෙනවා. එහෙම එකක් නෙමෙයි. බුදුරණවහන්සේ ධර්මයේ තියෙන විමර්ශනයත් එක්ක ප්‍රත්‍යක්ෂයක් එක්ක. හැබැයි අපි සමහරවිට අහලා තියෙනවා වෙන්න පුළුවන් අර වගේ දේවල්. හැබැයි අපි අහලා තියෙන්නේ ඒ බුදුරණවහන්සේගේ දේ නෙවෙයි. අර කපුට පිහාට වැටිච්ච තැන කකුහක් දෙනෙක් මැමුණා කියලා එනවනේ. අන්න වගේ අපි එක එක්කෙන අතරට ගියපු කරුණ තමයි අහලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි සමානලාවට මේ බුදුන් වහන්සේ පෙන්නපු ධර්මයට ලොකු තැනක් හම්බෙන්නේ නැත්තේ. මොකද ඇත්තම දේ හම්බෙලා නැහැ. එක එක්කෙනා කියපු කාරණා ඇහිලා තියෙනවා. ඒක බුදුන් වහන්සේගේ උදාහරණයක් තියෙනවා මේ විදිහට. බුදුන් වහන්සේ දේශනාවක කියනවා මෙන්න මේ උදාහරණය. ආනක කියලා මිහිරි සද්දයක් නිකුත් කරන බිරයක් තියෙනවා. හරිම නිහිරි සද්දයක් ඒ බෙරේ තියෙන්නේ. ඒ බෙරේ ගහනකොට හරි සුන්දර සද්දයක් එනවා. බෙරේ නම ආනක මිහිඟු බෙරේ මිහිරි සද්දයක් එනවා. දැන් මේක ගහනකොට ගහනකොට හිලක් හැදෙනවා. දැන් මේ හිල වහන්න ඇණයක් ගහනවා. ආයෙත් අර බෙරේ ගහනවා. දැන් ගහන බෙරේ මොන බෙරේද? මිහිඟු බෙරේ. දැන් සද්ද ඇහෙන්නේ මොන බෙරේ සද්දද? හැබැයි දැන් කලින් ඇහිච්ච සද්දෙද ඇහෙන්නේ පොඩ්ඩක් වෙනස් වෙලාද. හැබැයි ඇහෙන්නේ මොකේ සද්දේද? ඔන්න තව ගහනකොට ආයි ඉලක්ක දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? තවත් තැනයක් ගහලා ඒක වහනවා. දැනුත් සද්ද ඇහෙන්නේ මොන වෙරින්ද? හැබැයි මිහිගු බෙරෙන් ඇහුණට සද්දි අර මිහිගු බෙරේ සද්දද ඇහෙන්නේ? වෙනස් නේද? ওই විදියට ඇන ගහලා ගහලා ගහලා ගොඩාක් ඇන වෙලා ඇනමයි තියෙන්නේ. දැන් ඔන්න ඇන වලින්ම සද්දය ඇහෙනවා. දැන් සද්දය ඇහෙන්නේ මොන බෙරින්ද? හැබැයි දැන් මිහිඟු බෙරේ සද්දද තියෙන්නේ. හැබැයි ඇහෙන්නේ මොන සද්දද? මිහිඟු බෙර සද්දේ නේද? ඔන්න ඔය වගේ. අපට බුදුරණවහන්සේගේ බණ කියලා ඇහෙනවා. බුදුරණවහන්සේ මේක කියන්නේ. මම නෙමෙයි කියන්නේ. බුදුරණවහන්සේ ධර්මය කියලාම ඇහෙන්නේ. හැබැයි එක මේ වගේ වෙනවා. බුදුරණවහන්සේගේ ධර්මයේ ප්‍රායෝගික නුවණ තියෙන කෙනාට තීරුම් ගන්න තියෙන එක. නුවණ නැති කෙනෙක් ප්‍රායෝගිකව හම්බුනේ නැති වුනහම එයා ඒක තීරුම් ගන්න බුදුන් වහන්සේ කිව්වක තීරුම් ගන්න තමන්ගේ මතයක් ඒකට ඇතුල් කරලා කියනවා. හැබැයි දැන් කියන්නේ කාගේ ධර්මයේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නේද කියන්නේ. දැන් ඒක ඇතුල් වෙලා තියෙන මොකද්ද? තමන්ගේ අදහස. තමත් ඔන්න ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? තමත් ඔන්න අයට තේරුම් ගන්න අමාරුයි ඒක. දැන් ඒක තේරුම් ගන්න තමන්ගේ අදහසක් එක්ක ආයෙ කැලලක් දාලා කියනවා. හැබැයි දැන් කියන්නේ කාගේ බණද? හැබැයි දැන් කියන්නේ ඇත්තටම බුදුන් වහන්සේගේ බණද? නෑ තමන්ගේ අදහස. ওই විදිහට පුළුවන් කයි අදහස් දාලා දැන් ඔන්න අපට ඇවිල්ලා තියෙනවා බුදු බණ කියලා ඇහිලා තියෙනවා. හැබැයි අර මිහිකු බෙරි සද්දි දැන් අපට ඇහෙන්නේ මිහිකු බෙරි සද්දි කොයි වගේද? ඇන වලින් ඇහෙන බොබ්බොක් ගාන සද්දයක්. හැබැයි බොබ්බොක් ගාන සද්ද මොකෙන්ද ඇහෙන්නේ? අපි බුදුරන් වහන්සේගේ ධර්මයේ කියලා දන්නේ මොකද්ද? එක එක්කිනාගේ දුස්ති එහෙනම් අපි දැන් හොයන්න ඕනේ නේද? ඇත්ත ධර්ම. ඇයි මෙහෙම එක එක්කෙනාගේ අදහස් එක්ක බුදුබණ ඉන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්මතුනේ තේරුම් ගන්න පුළුවන් නුවණ තියෙන අයට. නුවණ නැති අයට නෙමෙයි. අතීතේ ඉඳලා අවුරුදු දැන් 2563ක් පරණයිනේ මේක. මේ වෙනකම් එනකොට හරි බුද්ධ වචන වෙනම අරගෙන ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක සමාජගත වෙනකොට සමාජගත වෙන්නේ තේරෙන එකක්ද සමාජගත වෙන්නේ නොතේරෙන එකක්ද? දැන් මම කියන්නම්කො මෙහෙම. දැන් ඔන්න ඔබට ඔබ හිතන්න ඔබ දන්නේ කියලා මොනවා හරි භාෂාවක් අපි හිතමු. ඔබ pāli භාෂාව දන්නේ කියලා. ඔබට pāli භාෂාවෙන් මොකක් කරේ ඇහෙනවා. ඔබ පිරිසෝක සතුටින් හොඳට ඒක අධ්‍යයනය කරමින් ඉන්නවද නැද්ද? නෑ නේද? ඇයි ඒක වැඩක් නෑනේ. ඔබට තේරෙනවද ඒක? ඔබට තේරෙන විග්‍රහයක් එක්ක මොනවා හරි හොඳ ලස්සන සින්දුවක් එක්ක ඇහෙනවා. ඔබ ඒක අධ්‍යයනය කරමින් ඒකත් එක්ක ඉන්නවද නැද්ද? සමාජගත වෙන්නේ තේරෙන දේද, තේරෙන්නේ නැති දේද? එතකොට ක්‍රමානුකූලව සමාජගත වෙන්නේ තේරෙන්නේ නැති දෙයක් සමාජගත වෙයිද, තේරෙන දෙයක් සමාජගත වෙයිද? තේරෙන දෙයක් නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ තේරෙන්නේ කාටද? නුවණ තියෙන කෙනාට තේරෙන්නේ. හැබැයි දැන් ඒක එන්න එන්න මිනිස්සුන්ගේ නුවණ අඩු නිසා දැන් තේරෙනවද නැද්ද? තේරෙන්නේ නැහැ නේද? එතකොට ඒක සමාධිගත වෙයිද නැද්ද? වෙන්නේ නේද? ඒක පැත්තකින් තියෙනවා හැබැයි. ඒක සමාජගත වෙන්නේ. දැන් ඔක්කොටම සමාජගත වෙලා තියෙන්නේ මොකද්ද? අර තේරෙන්නේ නැති ටික මේ තේරෙන ටිකනේ. හැබැයි තේරෙන ටික බුදුබණද නැද්ද? නෑ. මොකද්ද අර බෙරේ බොබ්බොක් ගාන සද්දේ. හැබැයි බොබ්බොක් ගාන සද්දේ මොකක සද්දයක්ද? මීගු බෙරේ සද්දේ. දැන් අපි දන්න බණ මොන බණද? බුදු බණ. හැබැයි බුදු බණද? නෑ සමාජගත වුණා තේරෙන ටික. එච්චරයි. ඒකට හේතුව ඇයි? මිනිස්සු පිරිහුණා. බුදුරණවහන්සේගේ ධර්මය හම්බෙන්නේ නුවණට. නුවණ ඇති තැනයි එය දකින්න නුවණ ඇති බවට නම් දකින්නේ නුවණ නැති බවට ඒ කාරණාව දැකිය හැකිද? බෑ. එහෙනම් මොකද වෙන්නේ? තමන්ගේ නුවණ මට්ටමට යම හදාගත්ත යුතුයිද නැද්ද? හදාගත යුතුයි. හැබැයි හදාගත්තදී ඇත්තද ඇත්ත වගේ දෙයක්ද? අපි හිතමු මෙහෙම උදාහරණ මේක බුදුරණවහන්සේ කියන්නේ. ඔබට ඕනේ හොඳ රත්තරන් මාලයක්. ඔබට රත්තරන් ගන්න සල්ලි නැහැ. හැබැයි රත්තරන් මාලයක් ඕනේ. ඔබ ඉමිටේෂන් වලින් හදාගන්න පුළුවන් නේද? හැබැයි රත්තරන් වගේමයිනේ. පිටට පේන්නේ රත්තරන් මාලයක් හැටියද නැති හැටියටද? රත්තරන්මයිනේ. හැබැයි රත්තරන්ද? නෑ. අන්නේ වගේ. අපට තේරෙන දේක් හදාගන්න පුළුවන්. හැබැයි ඒක ඇත්ත බුද්ධහමද නැද්ද? නෑ. ඔන්නෝකද වෙලා තියෙනවා. හැබැයි අර ඇත්තදී තාම තියෙනවා. තිබුණාට ඒක ඉතින් තේරෙන්න එපා සමාධිගත වෙන්න නේ. තේරෙන්නේ නැති නිසා සමාධිගත වෙන්නේ. තේරෙන්නේ නැති ඇයි? නුවණ අඩු නිසා. දැන් අපිට හිතෙන්න පුළුවන් මේ එක. මොකද ඉස්ර ආදි කාලේ මිනිස්සුන්ට වඩා අද නුවණ වැඩි කියලා. හිතෙන්නේ නැද්ද? හිතෙනවනේ. ඇයි දැන් විද්‍යාඥයෝ ඉන්නවා, ගණිතඥයෝ ඉන්නවා, ඉංජිනේරුවෝ ඉන්නවා, භෞතික විද්‍යාව දිනුනේ, ගොඩාක් ආඥාති දිනුනේ. දැන් කාලේ නුවණ වැඩි කියලා හිතෙන්නේ නැද්ද? මම ඔබට පෙන්වන්නම් කියලා කරුණු කියලා දැන් කාලේ නුවණ නැහැ කියලා. ඔබ අහලා ඇති නේද අතීතයේ කතන්දර හරි අහලා තියෙනවනේ යම් කිසි මට්ටමකට. අතීත මිනිස්සු ඒ කියන්නේ මෙට 2560 ගානකට කලින් ඉස්සර මිනිස්සු. බුදුරණවහන්සේ පහළ වෙච්ච කාලේ මිනිස්සු. බුදුරණවහන්සේ පහළ වෙච්ච කාලේ මිනිස්සුන්ට මෙහිම දේවල් පුළුවන්කම තිබුණා. ඒ තමයි තමන්ගේ හිත දියුණු කරලා දිබ්බ චක්කෝ කියන එකක් ඇති කරගෙන ඒ කියන්නේ දිබ්බ චක්කෝ කියන්නේ ඇති කරගෙන හිත දියුණු කරලා ඈත තියෙන දෙයක් දකින්න පුළුවන් කොහොමද දියුණු කරලාද හිත දියුණු කරලා එතකොට දැන් අපටත් අද පුළුවන් නේද ඔබට ලංකාවේ තියෙන දේ දැන් බලන්න බෑ දැන් එංගලන්තේ තියෙන ක්‍රිකට් මැච් බලන්න බෑ පුළුවන් නේ ඒ මොකක් දියුණු වෙලාද තාක්ෂණයනේ භෞතික දෙයක් දැන් ඔබ ඒක බලන්නේ ඔබේ හිත දියුණු වීම නිසාද භෞතික වස්තුවක් දියුණු වීම නිසාද අතීති මිනිස්සයා ඒ විදිහට දැක්කේ ඒ මිනිස්සයාගේ හිත දියුණු වෙච්ච නිසාද භෞතික වස්තුවක් දියුණු වෙච්ච නිසාද අද අපේ හිතද දියුණු අපේ භෞතික වස්තුවද ඉස්සර මිනිස්සුන්ගේ දියුණු හිතද භෞතිකයේද එතකොට ඉස්සර මිනිස්සුද නෝනක්කාර දැන් මිනිස්සුද ඉස්සරයිනේ දැන් ඔන්න මන්තර එකක් කියනවා. ඉස්සර මිනිස්සුන්ට හැකියාවක් තිබ්බ හිත දියුණු කරලා ඈත තියෙන සද්ධාහනය. ඒක කියනවා දිබ්බ සූත කියලා. ඈත සද්ධාහන බලුව. දැන් අපට පුළුවන් නේ. දැන් එංගලන්තේ තියෙන ක්‍රිකට් මැච් එක අපට අහන්න පුළුවන් නේ. කොහේ හරි තියෙන එකක් අහන්න පුළුවන්. අපි මොකකින්ද අහන්නේ? බුවා මිදුලින්. නැත්නම් ටෙලිෆෝන් එකෙන්, අන්තර්ජාලයෙන්. එතකොට ඒ ඒ කාලේ මිනිස්සුන්ටත් එහෙම පුළුවන්කම තිබ්බා. අපටත් එහෙම පුළුවන්. ඒ කාලේ මිනිස්සුන්ට පුළුවන්කම තිබුණේ කුමක් දිනු කරලාද? අපට පුළුවන්කම ලැබෙන්නේ කුමක් දිනු කරලාද? තාක්ෂණික භෞතික දෙයක් නේ. එතකොට ඒ කාලේ මිනිස්සුන්ගේ හැකියාව ඇති උනේ කුමක් දිනු වීම නිසාද? අපට හැකියාව ලැබුණේ කුමක් දිනු වීම නිසාද? එතකොට දියුණු හිත දියුණු ඒ කාලේ මිනිස්සුන්ගේද අපේද? ඒ කාලේ මිනිස්සුන්ගේනේ. ඒ වගේ මේ කාලේ මිනිස්සුන්ට පුළුවන් කියලා තිබුණා හිත දියුණු කරලා උඩින් යන්න. හිත දියුණු කරලා උඩින් ගිය හැකි. දැන් අපටත් යන්න බෑද උඩින්? දැන් ලංකාවට ගියක් නේද? ගොඩ යන්නේ. අපටත් ගිය හැකි. අපි යන්නේ කුමක් දියුණු කරලාද? භෞතික දෙනේ. ඒ කාලේ මිනිස්සුගේ කුමක් දියුණු කරලාද? හිත දියුණු කරලානේ. එතකොට අපේ දැන් දියුණු මොකද්ද? භෞතිකේ. ඒ කාලේ මිනිස්සුගේ දියුණු වෙලා තිබ්බේ මොකද්ද? හිත. එතකොට දියුණු මිනිස්සු ඉන්නේ දැන්ද ඉස්සරද හිටියේ? එහෙනම් බුදුන් වහන්සේගේ ධර්මයේ දැන් ඉනකොට දියුණු නැති මනස නිසා හරි දේ හම්බෙයිද නැද්ද? නෑනේ. ඇයි දැන් ඉන්නේ ඉන්නේ මිනිස්සු දියුණු වෙලාද මිනිස්සු පිරිලාද? දියුණුනේ මිනිස්යාද දියුණුනේ භෞතිකයේද? අපි හිතනවා භෞතිකයේ දියුණුවීම මිනිසු දියුණුව කියලානේ. සරල උදාහරණයක් අරන් බලන්න. ಗುಣධර්ම කොච්චර පෙරේලාද නේ? හැම එකක්ම පෙරේලා නේද? එහෙනම් අතීතේ මිනිස්සුයෙක් බලනකොට දැන් දියුණුද පෙරේලාද? පෙරේලා. එහෙනම් බුදුරන් වහන්සේගේ ධර්මය හම්බ වෙන්නේ දියුණු මිනිස්සයටද පිරිච්ච මිනිස්සයටද? එතකොට පිරිච්ච මිනිස්සයට හම්බෙන්නේ දියුණු දෙයක්ද පිරිච්ච දෙයක්ද? සමාජගත වෙන්නේ වැරදි දෙයක්ද හරි දෙයක්ද? වැරදි දෙයක්. එහෙනම් හරි ධර්මය අපි හොයන්න නුවණ තියෙන කෙනෙක් කුට හිතුනොත් හිවිය යුතුයිනේ. දැන් නුවණ තියෙන කෙනෙක් ඇති වුණොත් එයා දැන් හොයන්න ඕනේ මොකද්ද එන? පිරිහිච්ච සමාජයේ පිරිහිච්ච අදහස් එක එකතු වෙච්ච දෙයක්ද Tamanට ගැලපෙන දියුණු මනසකට වටහාගත යුතු දෙයක්ද? දියුණු මනසකට වටහාගත යුතු දෙයක්. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්මයේ ඒක. ඒක අපි ඉගෙන ගන්න ඕනේ. ඒක අපි ඉගෙන ගත්තොත් විතරයි පින්තුනි. අපට සත්‍ය හම්බ වෙන්නේ. ඒක නොදියුණු මිනිසයාට අමාරුයි. කලබලය. දැන් අපිට සරල උදාහරණයක් කියන්නේ දැන් ඔබ කවුරු හරි නේද සාමාන්‍යයෙන් ඉලක්කම් 4ක 5ක ගාණක් ක්‍රම තුනකින් විතර වැඩි කරනකොට කැල්කියුලේටරේ පාවිච්චි නොකරන කවුරු හරි කෙනෙක් ඉන්නවද අපේ තුම 195 275යි වැඩි කරලා 190න් බෙදලා 125න් අඩු කරන්න 225ක් අඩු කරන්න කවුරු හරි කෙනෙක් ඉන්නවද කැල්කියුලේටරේ පාවිච්චි නොකර කවුරු හරි කරන කෙනෙක් නෑනේ එතකොට අපි එතනින් සරල උදාහරණකින් හිතලා බලන්න අපේ දියුණුවනේ හිත දියුණු වෙනවද නැද්ද එන්නෙන්ද දියුණු වෙනවද නැද්ද එන්නෙන්ද පිරිහෙනවනේ භෞතිකයේ දියුණු වුණා දියුණු වුණා කියන්නේ මොකද උනේ? මිනිස්සයා පිරිහුණා පිරිහුණා. දැන් ගානක් හදන්න බෑ. අනිත් දේවල් ගැන කවර කතාවද? ගානක් හදන්නත් බෑ. එහෙනම් බුදුරුන්ගේ ධර්මයේ තීරුම් ගන්නවා කියන්නේ කොහොමද නේ? මේ එකතු කරන්න වැඩි කරන්න බෙදන්න මේ ලෝකේ පුතඥ ගණන් හදන එක. ඒකටත් කැල්කියුලේටර් ඕනේ. පාරක් මතක තියාගන්න. පාරක් මතක තියාගන්න GPS එක ඕනද නැත්නම් මතකින් යනවද? GPS එක ඕනේනේ. මේ සරල දෙයක්. එතකොට මිනිස්යාගේ මතක ශක්තිය වැඩිද අඩුද? එතකොට අර ජීවිතය ඇත්ත හොයන ධර්මයේ දරා ගන්න එක එතකොට බලන්න එන්නෙන් අපි දිනු වෙන පිරිසක් බවට පත් වෙනවද? එන්නෙන් අපි පිරිහෙන පිරිසක් බවට පත් වෙනවද? පිරිහෙන පිරිසකටද බුදුවරුන් වෙන්න පුසත්ය හම්බෙන්නේ දිනු වෙන මිනිස්සුන්ටද? එහෙනම් අපි කොහොම හිතන්න ඕනද නේ? කොච්චර හිතන්න ඕනේද? අසාමාන්‍ය විදියට අපි හිතන්න ඕනේ ජීවිතය ඇත්ත හොයන්න. නිකන් ඉඳලා පුළුවන්ද? නිකන් හැබැයි ඇල්බර්ට් අයින්ස්ටයින්ලා ෆයිතකර්ස්ලා අයිසෙක් නිව්ටන්ලා එයාලට පුළුවන්. එයි. එයාලා හිතලා නේද ඒවයි හොයාගත්තේ. එයාලා දිනුනොයි. ඒ මිනිස්සු දිනුනොයි. Albert Einstein Pythagoras Isaac Newton ඊළඟට අපි ගත්තොත් ඒකේ කාය හොයාගත්ත. ඇයි මේ මිනිස්සු හිතුවේ නැද්ද? ඉතින් මේ මිනිස්සු හිතපු දේ තුලින් අපි ප්‍රයෝජන ගත්තට අපි දිනුනේද? නෑ. ඒ මිනිස්සු හොයාගත්තා. ඒ මිනිසුන්ට බුදුබණ ඇහුනොත් එහෙම අවබෝධ කරනවා. ඇයි? ඒ මිනිසුන්ට හිතන්න අපට ඒ මිනිස්සු හිතපු දෙයින් අපි ප්‍රයෝජන ගන්නවා. අපි මොට්ට වෙනවද දිනු වෙනවද? අපි මොට්ට වෙනවා. එයාලා හොයාගත්ත මොනවා හරිද? හිතලා හොයාගත්තේ, කල්පනා කරලා හොයාගත්තේ. අපි එයාලගේදී කොපි කරනවා වගේ වැඩක් නේද? අපි අලුතින් හිතන්නේ නැහැ. බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ අන්න ඒ විදිහට හිතන අයට. නැති අයට නෙවෙයි. එහෙනම් අපි බලන්න ඕනේ කම්මැලිකමින් පැත්තකට වෙලා නිකන් අර පිම්බත් කරනවා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. එහෙම අයට නෙමෙයි ධර්මයේ තියෙන්නේ. හොඳ විචක්ෂණශීලී විමර්ශනශීලී සත්‍ය ගවේෂණය කරන නුවණැති මිනිස්සයන්ටයි බුදු කෙනෙකුගේ ධර්මයේ තියෙන්නේ. දැන් එහෙනම් අපි බුදු කෙනෙකුගේ ධර්මය අහන්න ඉගෙන ගන්න කුමක් ඇති කරගත යුතුයිද? බුදු කෙනෙකුගේ ධර්මය අහන්න ඉගෙන ගන්න හරි දේ ගන්න අපි තුල මොකක් ඇති කරගත යුතුයිද? අපි නිකන් අහුවොත් අපට හම්බෙයිද? බුදු කෙනෙකුගේ ධර්මය නිකන් හෙවොත් හම්බෙයිද එහෙනම්? නෑ. බුදු කෙනෙකුගේ ධර්මය එහෙනම් අපට හම්බ වෙන්නේ අපි තුල හිතන හැකියාව, විමර්ශන හැකියාව හම්මැලි නැති බව චින්තන චින්තනයේ හසුරවන විදියක් අපි ඇති කරගත යුතුයි. එහෙමනොත් නේද අපිට බුදුරුගේ ධර්මය හම්බෙන්නේ. නැත්තම් කොච්චර ඇහුවත් හම්බෙනවද? නෑ. බුදුරණන්ගේ උදාහරණයක් කියලා මේ විදිහට. සමහර අය ඉන්න බුදුරුන්ගේ බණ අහනවා. බුදු බණ අහනවා. ඒ කට්ටිය බුදු බණ අහන්නේ මේ විදිහට කියනවා. කලගිටියක් තියෙනවා මුණින් හරවලා. වතුර වක් කරනවා වක් කරනවා මොකද වෙන්නේ? අහකට යනවා. තේරෙනවද? නෑ. එහෙම කොටසක් ඉන්නවා කියනවා. ධර්මයේ සත්‍ය ධර්මය අහනවා. යන්නේ. ඇයි යන්නේ නැත්තේ? නොදියුණු නිසා, පිරිහුණු නිසා ඒක හම්බෙන්නේ. තව කොටසක් ඉන්නවා. ඒ කට්ටියන්ට එයාලා බුදුබණ අහනවා. එයාලා මේ වගේ. ඔන්න ඔබේ ඔඩෙක්කේ තියෙන කෑම ටිකක්. පොඩි කිරින් තිනකන් කනවා. නැකිట్లా යනවා. දැන් මොකද වෙන්නේ? ඔක්කොම ටික විගොඩ වැඩෙනව නේද? දැන් අය කන්න පුළුවන්ද? අන්න ඒ වගේ අහන මිනිසුත් ඉන්නවා. එයාලට අර අහනකම් පොඩ්ඩක් ක්වික් එකක් තියෙනවා. පොඩි තල්ලුවක් තියෙනවා. පොඩි ගැම්මක් තියෙනවා අහනකම්. ඊට පස්සේ ඊට පස්සේ නෑ. අදාළත් නෑ. ඒ වගේ පිළිසෙකුත් තියෙනවා. එයාටත් බෑ කියලා මේක තේරුම් ගන්න. අනිත් පිරිස කලගෙඩියක් හරියට කෙලින් කරලා වතුර වක් කරනවා. වතුර වක් කරද්දී ඔක්කොම ටික එකට යනවද නැද්ද? කලගෙඩියට යනවා. දැන් මේක වතුර ටික ප්‍රයෝජන ගත හැකියිද නැද්ද? අන්න ඒ වගේ පිරිසක් ඉන්නවා. ඒ අයටයි බුදුබණ කියලා බුදුරණවහන්සේ වෙනවා. එයාලගේ දැන් හිත තමන් තුළට ඒක කාවදිනවා. මොකද බුදුරජාණන් වහන්සේ පින්වෙ පින්වතුනි හිත හිතා නිකන් උපකල්පන කර කර ගලප ගලප යන දෙයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පින්වි ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ අත්විඳින සත්‍යක් ඒ ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ අත්විඳින සත්‍ය තේරුම් ගන්න අපට නුවණ තියෙන්නම ඕනේ නැත්නම් බෑ ඒකට කියනවා පින්වතුනි මොකක් කියලාද? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය අපි දන්නවනේ චතුරාර්ය සත්‍ය. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ සත්‍ය අවබෝධ කරගෙන. බුදු කෙනෙක් ලෝකෙට කියලා දෙන්නේ මොකක්ද? බුදු කෙනෙක් ලෝකෙට චතුරාර්ය සත්‍ය කියලා විශේෂ නිර්දේශයක් උගන්වනවද? පටිච්චසමුප්පාදය කියලා විශේෂ නිර්දේශයක් උගන්වනවද? බෝධිපාක්ෂික ධර්ම කියලා විශේෂ නිර්දේශයක් උගන්වනවද? පංච උපාදානස්කන්ධ කියලා විශේෂ නිර්දේශයක් උගන්වනවද? සත්‍ය පෙන්වන නිවන් නිවීම කරා මොකක් පෙන්වනවද? සත්‍ය පෙන්වලා නිවීම කරා මොකක් පෙන්වන්නේ? නමුත් අද ඒ මග නැහැ. චතුරාර්ය සත්‍ය දන්නවා, පංච උපාදානස්කන්ධය දන්නවා, පටිච්චසමුප්පාද දන්නවා, බොජ්ජංග දන්නවා. විෂය නිර්දේශي ඔක්කොම දන්නවා. නැති මොකද්ද? නිවන් මඟ නැහැ. සත්‍ය දකින්න නිවන් මඟ නැහැ. එතකොට මේ බුදුරු පෙන්නපු කාරණා හම්බෙලාද? නැහැ. එහෙනම් චතුරාර්ය සත්‍ය අපි දැනගත යුත්තේ අපි ඉගෙනගත යුත්තේ විෂය නිර්දේශයක් හැටියටද? අපේ ප්‍රායෝගික ජීවිතයේ අත්දැකීම ලබන සත්‍යයක් හැටියටද? ප්‍රායෝගික ජීවිතයේ අත්දැකීම් ලබන සත්‍යයක් හැටියට. හැබැයි මේ සත්‍ය අපි ඉගෙනගත යුත්තේ අපට තේරෙන විදිහකටද නැත්නම් මේ සත්‍ය තියෙන විදිහටමද? වෙන විදිහකට ඉගෙන ගත්තොත් බෑ නේද? මම ඒකට සරල උදාහරණයක් කියන්නම්. මම මෙතන ගණන් ඉගෙන ගත්ත කට්ටියදී ඉංජිනේරු එහෙම අපි හිතමු අනුකරණීය ගානක් හදන්න. අනුකරණීය ගානක් දැක්කහම විසඳන්න එක ඒක ත්‍රිකෝණමිතියෙන් කොහොම විදියටද ගන්නෙ? ඊළඟට ඒකට sin cos tan මොන වගේද අපි බලන්නේ ඒක ගලපන්නේ. ඊළඟට ඒකට මොන විග්‍රහයද ගන්නෙ කියලා අපි ලොකු අවධානයක් ඒ අනුකරණීය ගාන විසඳන්න අපි බලන්න ඕනේ නේද ගාන දිහා. එතකොට නේද අපට මේ අදාළ න්‍යායන් ටික ගලපලා ගාන විසඳන්න පුළුවන්. ලොකු අවධානයකින් අපි ඒක හොයන්න ඕනේ නේද? ඒ වගේ ගානක් හදන වගේ ලේසි වැඩක් වෙයිද බුදුරුන්ගේ ධර්මයේ ඊට වඩා ගොඩාක් අමාරුයිද එහෙනම් අපි අර ගාන හදන්න දාන අවධානය වගේ සියදහස් ලක්ෂ ගුණයක් විතර වැඩි කරන්න ඕනේ නේද ඒක ඉගෙන ගන්න. එහෙම නැතුනොත් අපට පුළුවන් වෙන්නේ උඩින් පල්ලෙන් ඉගෙනගෙන ඒක හොයන්න. සරලව හිතන්න අනුකරණේ ගාන හදන්න කොච්චර අපි අවධානයකට තියෙන්න ඕනද? එහෙනම් අරකට කොහොම අවධානය තියෙන්නට ඕන? ඒ ධර්මයේ හරිම දේ ඉගෙන ගන්න. බුදුරණවහන්සේ කිව්ව දේම ඉගෙන ගන්න. හැබැයි වෙන අයගේ ඒවා ඉගෙන ගන්න පුළුවන් නේ. දැන් උන් අපට ඔන්න සමහරවට ඒක හොයාගෙනකොට මොකක් හරි තේරෙයි. හැබැයි විසඳින්නේ අවසානට. දැන් ඔය සමහරවට ගාන හදාගෙනකොට නිකන් ලෙහෙනවා වගේ තේරෙනවා. පස්සේ යනකොට ඇනිලා ඒක. ඇයි? අපි හරියට බලලා නැහැ. පේන්නේ විසඳනවා වගේ. පොඩ්ඩක් දුර යනකොට අවුන් නවුලා. ආයෙ බලන්න එනවා. ආයෙ තුන ගාන ලියනවා වගේ තියෙනවා. පොඩ්ඩක් දුරනකොට ආයෙ යවුවා. ඇයි? හරියට හරියට බැලුවේ නැහැ අපට පොඩි අපි දන්න මොනවා හරි කෝණකින් එක ලියන්න බැලුවා එච්චරයි. හැබැයි හරියට ලියන්න පුළුවන්ද? බෑ. බුදුරන් වහන්සේ ධර්මය අහනකොට උන්න ටිකක් තේරෙනවා ගැළපෙනවා අපේ අදහසට හරියනවා වගේ හම්බෙනවා. ටිකක් දුර යනකොට ඒක බුදුබණ නෙමෙයි. අපට තේරිච්ච එකක්. ඊටකට ඔන්න අපි ආයතනකට ගිහිල්ලා කොටු වෙනවා. ඒකත් ලස්සනට තේරෙනවා ගැලපෙනවා. බලන්ගෙන්දී ඒකත් බුදුබණ නෙවෙයි. ඇයි? අපි අර තේරෙන තේරෙන කෑලි ටික අල්ලන්න හිටියා. බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහටම හරිය අවධානයෙන් ඒ දිහා බැලුවේ නෑ. අර ගාන හරියට ලියන්න බැලුවේ නෑ වගේ. එහෙනම් අපි බුදුරන්ගේ බණ බුදු බුද්ධ දර්ශනය කොච්චර අවධානයක් එක අධ්‍යයනය කළ යුතුයිද නේ? නිකන් අර කඩේකට ගිහලා බඩු ගන්නවා වගේ කරන්න පුළුවන් එකක්ද? නෑ. ලොකු අවධානයක් තියෙන්න ඕනේ ඒකට. ඒ සත්‍ය හොයන්න. ඒ සත්‍ය මිලු කවුරු පෙන්වන්නේ නෑ. බුදු කෙනෙක් විතරයි පෙන්වන්නේ. අයි බලමු පොඩ්ඩක්. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා ටිකක් හොයලා. දුක කියන්නේ සත්‍යයක්. දුක සත්‍යයක්. දුක සත්‍ය දැන් අපි දන්නවනේ. දන්නවා. තිරසනෙකුට දුක තේරෙන්නේ නැද්ද? තේරෙනවනේ. බල්ලෙකුට ගැව්වොත් උට සැපයිද දුකයිද? බල්ලෙක් කකුලක් කරනොත් උට සැපයිද දුකයිද? බුදුවරුන්ට ඕක කියන්න ඕනේද? ඈ? බුදුවරු කියන්නේ ප්‍රඥාවට අවබෝධ කරන දෙයක්ද නැත්නම් ওই තිරසන්නුන්ටයි හැමෝටම තේරෙන එකක්ද? ප්‍රඥාවට. එහෙනම් අපි දැන් බලන්න ඕනේ මේ අපට තේරණකින් ගලප ගලප යන එකද නැත්නම් බුදුරණවහන්සේ කිව්ව දෙයද බුදුරණවහන්සේ කිව්ව දෙනේ ඔන්න බුදුරණවහන්සේ පෙන්නනවා ජාති දුක දැන් ජාති ඉපදීම දුකයි දැන් හොඳට සල්ලි තියෙන ඔන්න හිතන්න හොඳට සල්ලි තියෙන හොඳට ධනය තියෙන හොඳ ආරක්ෂාවක් තියෙන පිරිස ඉන්න රූප සම්පත්තිය ලස්සනට ඉපදිච්ච කෙනාට දුකයිද සැපයිද සැපයිනේ. ප්‍රත්‍යක්ෂය ගැන හිතලා බලන්න. එහෙම ඉපදිච්ච කෙනාට සැපයි දුකයිද? ප්‍රත්‍යක්ෂය සැපයිනේ. හැබැයි බුදුරණවහන්සේ කියන්නේ මොකද්ද? දුකයි කියලා. ඒ අර මේ හිඟන ජීවිතයේද ඒ දුකයි කියන්නේ ඔක්කොටමද? දැන් අපි ප්‍රත්‍යක්ෂයෙන් බැලුවොත් අපට ඔක්කොම තියෙන එක දුකද සැපද? සැපයිනේ. එහෙනම් බුදුරු කිව්ව දේ ගලපන්න කොහොම නුවණක් ඕනද නේ? අපේ අපට තේරෙන ටික දැන් ඔන්න අපි විග්‍රහ කරන්න. ඒක නැති වෙනවනේ ඒක නේ දුකයි කියන්නේ. දැන් ඒක අපි විග්‍රහ කරගත්ත තේරුම් ගත්ත එකද බුදුරණවහන්සේ කිව්ව එකද? බුදුරණවහන්සේ කිව්ව එක නෙමෙයි අපි විග්‍රහ කරගත්ත එක. බුදුරණවහන්සේ වෙන මේක කියනවා. යම් පිච්ඡන් ලැබති තම්පි දුක්ඛං කියලා. කැමැතියන් දෙන ලැබීම දුක, ප්‍රියෙහි විපයෝගෝ දුක්ඛෝ. ප්‍රිය රූප සද්ද ගන්ධ රස පහස නැතිවීම දුක එක වෙනම කියනවා. තමන්ට ලැබිච්ච හොඳ දේ නැති වෙනකොට දුකයි කියන එක වෙනම විග්‍රහ කරනවා. මේක වෙන එකක්. ඒ ඒ જાති නැති වෙන එක දුකයි කියන එක වෙනම විග්‍රහ කරනවා. මේක වෙනම විග්‍රහ කරනවා. එහෙනම් දැන් අපිට බුදුර වෙන්නප ධර්මයේ තේරුම් ගන්න කොහොම නුණක් ඕනද නේද? අපි ඉස්සර තේරණ එකෙන් පටන් ගන්න වෙනවා. මම මේක චුට්ටක් කියලා දෙන්නම්. මොකද මේක නුවණ තියෙන සිහිය නුවණකින් යුක්ත සිහියේ තියෙන ප්‍රායෝගික කෙනෙකුටයි මේ ධර්මයේ තියෙන්නේ. යන්නේ කාට නෙමෙයි. ඉපදීම දුක කියන එක අපට එකපාරට තේරෙන්නේ නැහැ. ඉස්සල්ලාම අපි බලන්නට ඕනේ අපට තියෙන ප්‍රශ්නෙත් එක්ක. අපට තියෙන ප්‍රශ්නෙත් එක්ක හෙව්වොත් තමයි බුදුරන් වහන්සේ කිව්ව දේ ඇත්තයි කියලා හිතාගෙන ඇත්ත ඇත්ත විදියට හිතලා ඒක හොයන්න යන්නේ. නැත්තම් ඔයාලා යනවද? ඔබට හොඳ හෘද රෝගයක් හැදෙනවා. අපි හිතමු ඔයාලට භයානක හෘද රෝගයක් හැදෙනවා. ඔබට තේරෙන හෘද රෝගයක් කියලා. ළඟ ඉන්නවා ගෙදර අල්ලපුවත්තේ පසු වෛද්‍ය කෙනෙක්. දුවගෙන ගිහිල්ලා පසු වෛද්‍ය කෙනාට ඒක කියලා මට බෙහෙත් ටිකක් දෙන්න කියලා කවුරු හරි ඉල්ලන කෙනෙක් ඉන්නවද මෙතන? නෑනේ. ඔය මොකද්ද කරන්නේ? හෘද රෝග විශේෂඥ වෛද්‍ය කෙනෙක් හොයාගෙන කියලා නේද ප්‍රශ්නේ කියලා බෙහෙතක් හොයන්නේ? පසු වෛද්‍ය කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න කවුරුත් නැහැනේ. එතකොට හෘද රෝග විශේෂඥ වෛද්‍ය කෙනා යමක්ද කියන්නේ කියන්නේ අපි කරනවද නැද්ද? දැන් අපි මැරෙන්න ඕනේ මෙන්න. ලෙඩේ උඩරිම වැඩි. දැන් අපි හෘද රෝග විශේෂඥ වෛද්‍ය කෙනා කියන දේ කරනවද නැද්ද? කරනවා. ඇයි? අපි අසරණයිනේ. අසරණ කෙනා සරණක් දිය හැකි කෙනා ළඟට ගිහිල්ලා එයා සත්‍ය කියන්නේ කියලා එයා කියන දේ මේ විදිහට කරනවා. එතකොට එයාට ඒක පිළිසරණ ලැබෙනවා. අපි බුදුරණවහන්සේ කියන දේ ඇයි විශ්වාස කළ යුත්තේ? ඇයි විශ්වාස කරනවා? ඇත්තයි කියලා. දැන් අපි සරණ යනවා නේද පාසිල් ගන්න කලින් බුද්ධං සරණං ගච්ඡාමි. ඒකේ තේරුම මොකද්ද? මම බුදුරණවහන්සේ සරණ යනවා. සරණ යනවා කියන්නේ බුදුරණවහන්සේගෙන් පිහිටක් හොයනවා. ඇයි හොයන්නේ? ඔව් හොයන්නේ අපි අසරණ නිසා නේද? අසරණ නැත්තම් අපට කාගෙන්වත් පිළිසරණක් ඕනද? ඕනේ නෑනේ. දැන් මොන්න හිතන්න ඔබ ඔබට හොඳට සල්ලි තියෙනවා. ඔබට හොඳට රස්නාවක් තියෙනවා. හොඳ වාහනයක් තියෙනවා. හොඳ ගයක් තියෙනවා. හොඳ ඥාති පිරිසක් ඉන්නවා. හොඳට රූප සම්පත්තිය තියෙනවා. කන්න බොන්න ඕන විදිහට තියෙනවා. පිළිගැනීම තියෙනවා. ඔබ දැන් අසරණයිද නැද්ද? ප්‍රායෝගිකව බලන්න අසරණ නෑනේ. ඔක්කොම තියෙනවනේ. ඔක්කොම දෙනව නේද? දැන් උඹට එන පිළිසරණක් හොයන්න ඕනේද? මම පෙන්වන්නම් ඔබ අසරණයි කියලා. ඔබ කාට හරි මෙතන කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? තව පැයකින් ඔබ මැරෙන්නේ නැහැ කියලා සහතිකයක් දෙන්න පුළුවන් කෙනෙක් මෙතන කවුරු හරි ඉන්නවද? කවුරු හරි කෙනෙක් ඉන්නවද තව පැයකින් මම මැරෙන්නේ නැහැ කියලා අත උස්සලා කියන්නේ? කවුරුත් නැහැ නේ. කියන්නේ ඔබ මැරෙන්න පුළුවන් නේද තව පැයකින්? දැන් ඔබ හිතන්න මෙහෙම හොඳට ධනෙ තියෙන, හොඳට වාහන තියෙන, ගෙවල් දොරවල් තියෙන, පිරිස ඉන්න, රූප සම්පත්තිය හොඳට තියෙන, සමාජයේ පිළි ගැනීමක් තියෙන ඔබ තව පැයකින් මැරෙනවා. දැන් ඔබට මොකද හිතෙන්නේ? ඔබ දැන් තව පැයකින් මැරෙනවා. ඔබට හොඳට සල්ලි තියෙනවා. ඔබට හොඳ වාහනයක් තියෙනවා. හොඳ ගෙයක් තියෙනවා. හොඳ ලස්සන රූපයක් තියෙනවා. ඒ වගේම හොඳ පිරිසක් ඉන්නවා. හොඳ පිළිගැනීමක් තියෙනවා. ඔක්කොම දැන් ඔබට තියෙනවා. ඔබ තව පැයකින් මැරෙනවා. දැන් ඔබට මොකද්ද තේරෙන්නේ? අසරණයිද නැද්ද? දැන් පිළිසරණක් හොයන්න ඕනද නැද්ද? දැන් ඔබ අනිවාර්යෙන් නොබෑගින් මැරෙනවා. දැන් පිළිසරණක් හිවේටුද නැද්ද? හැබැයි මේක හිතන්න ඔබ කාටවත් කියන්න පුළුවන් ඔබ තව බෑගින් මැරෙන්නේ නැහැ කියලා. කාටරි කියන්න පුළුවන් මැරෙන්නේ නැහැ කියලා. මෙතන ඉන්න කිසි කෙනෙකුට තව බෑගින් මැරෙන්නේ නැහැ කියලා. තව බෑගින් මැරෙන්න අපි ඉඩ තියනවද නැද්ද? ඉතින් තව බෑගින් මැරෙනවා නම් අපි දැන් අසරණද නැද්ද? දැන් අපි උත්තරයක් ලැබිය යුතුද නැද්ද? දැන් අපට පුළුවන්ද අපේ තියෙන අර ලස්සන රූපයෙන් හොඳ වාහනයෙන් හොඳ ගෙයින් ලොකු ධනයෙන් හොඳ පිළිගැනීමෙන් හොඳ උගත්කමින් අපි තව පැයකින් මැරෙන එක නිසා අපට දැන් ඇතිවෙච්ච තැති ගැනීම දුරු කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? එහෙනම් ඔබ අසරණයිද නැද්ද? ඔබ කාටවත් කියන්න පුළුවන්ද තව පැයකින් පස්සේ ඔබ ජීවත් වෙනවා කියලා? බෑනේ. එහෙනම් දැන් ප්‍රත්‍යක්ෂව බලන්න සත්‍යවාදීව හිතට බලන්න. ඔබ උපකල්පනයක් නේද කරන්නේ තව පැයකට වඩා අපි ඉන්නවා කියලා. ඒක ඇත්තක්ද උපකල්පනයක්ද? ඔබ තව පැයකට වඩා ඉන්නවා. නැත්තම් අපි තවම හෙට ජීවත් වෙනවා. මම තව අවුරුදු 5ක් ජීවත් වෙනවා. මම අවුරුදු 80ක් ජීවත් වෙනවා. මම තව විනාඩි 5ක් ජීවත් වෙනවා කියලා ඔබ හිතන්නේ ඇත්තක්ද උපකල්පනයක්ද? උපකල්පනයක් නේ. ඇත්ත මැරෙන්න පුළුවන් බැයිද? අසරණයිද නැද්ද? අසරණයිනේ. දැන් පිළිසරණක් හොයන්න ඕනද නැද්ද? ඇයි අපි උපකල්පනයට තැන දෙන්නේ? ඇත්තට තැන නොදෙන්නේ. අපි උපකල්පනයට තැන දෙනවා. අවුරුදු 10ක් තව ජීවත් වෙයි, අවුරුදු 50 ජීවත් වෙයි. ඒ නිසා මේවා කරනවා, මේවා කරනවා, මේවා කරනවා කියන උපකල්පනීය මත පිහිටලා ඒකට තන දෙනවා. සත්‍යයට තන දෙනවද නැද්ද? නෑනේ. ඇයි අපි සත්‍යයට තන නොදී උපකල්පනයට තන දෙන්නේ? නුවණ නිසාද නුවණ නැති නිසාද? නුවණ නැති නිසා. නුවණ තියෙන කෙනා උපකල්පනීය මත පිහිටපු දෙයකට තන දෙන්නේ සත්‍යයටද? සත්‍යයට තන දෙච්ච කෙනා සත්‍ය හොයනවද නැද්ද? උපකල්පනීය මත උපකල්පනීයට තන දුන්න කෙනා මෝඩ නිසා එයා සත්‍ය හොයනවද නැද්ද? නෑ. එහෙනම් උපකල්පනයේ මත නොසිත සත්‍ය මත පිහිටපු කෙනාට ප්‍රත්‍යක්ෂයෙන් දැන් හම් වෙනවා මොකද්ද? අසරණයි. නැද්ද? දැන් සරණක් කිවිය යුතුයිද නැද්ද? කාගෙන්ද සරණක් හොයන්න ඕනේ? ඔබට හෘද රෝගයක් හැදුනොත් ඔබ ළඟ ඉන්න පසු වෛද්‍ය කෙනා ළඟට දුවනවද බෙහෙත් ගන්න? නෑනේ. ඔබ හොයනවා නේද? හොඳම හෘදරෝග විශේෂඥ වෛද්‍යවරයාව. එහෙනම් දැන් ඔබේ අසරණ භාවයෙන් නිදහස් වෙන්න ඔබ කාවද හිවිය යුත්තේ? හරියට මේක දන්න කෙනා නේද? කවුද දන්නේ? එච්චරයි දන්නේ. බුදුරණවහන්සේ විතරයි. ඇයි බුදුරණව සරණ යන්නේ? ඔය අසරණකම නිසා නිදහස් වෙන්න. ඔන්න දැන් සත්‍ය වෙන්න වෙනවා. දැන් ඔබට සත්‍ය හිවි හෙවීමේ අවශ්‍යතාවයක් තියනවද නැද්ද? සත්‍යවාදී නම් අපි උපකල්පන මත පිහිටලා ඉන්නේ නැතිනම් අපි සත්‍යවාදී නම් අපි දැන් සත්‍ය සෙවිය යුතුයිද නැද්ද? සත්‍ය සොයන්න ඕන නම් සත්‍ය ධර්මයේ ඇසිය යුතුයිද නැද්ද? අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන සත්‍ය ධර්මය අහන්න වෙනවා. කාටද ඒක අදාළ? නුවණැති කෙනාට පමණි අනිත් කෙනාට නෑ. කලගෙඩි අනිත් පැත්තෙන් හරවලා වතුර දාන කෙනාට නෑ. ඔඩෙක්කුවට කෑම ටික තියෙන කෙනාට නෑ. කාටද තියෙන්නේ? කලගෙඩිය හරියට හරවපු වෙනාට. ඊළඟට බුදුරණවහන්සේ තව උදාහරණයක් දෙනවා. ඔන්න ලෙඩෙක් ඉන්නවා. මේ ලෙඩා ඒ ලෙඩාට හරියට බෙහෙත් දුන්නත් නැතත් හොඳට උපස්ථාන කළත් නැතත් හොඳට ආහාර පාන ප්‍රත්‍යවේ ලැබුණත් නැතත් එයාට ලැබුණත් තේදී නැතත් සුවපත් වෙන්නේ නැහැ. ඉවෙන ලෙඩු ඉන්නවද නැද්ද? ඒ කියන්නේ හරියට බෙහෙත් ටික දෙනවා. හරියටම කෑම ටිකක් ගානටම දෙනවා. උපස්ථානින් කරනවා. සුවපත් වෙන්න දෙකට ඉන්නවද නැද්ද? ඉන්නවා. සමහර අය ඉන්නවා හරියට බෙහෙත් හම්බෙන්නේ නැහැ. කන්න හරියට ප්‍රතිදි හම්බෙන්නේ නැහැ. උපස්ථානෙකුත් නැහැ. සූපත් වෙනා ඉන්නෝනේ දිනු. එහෙමත් ඉන්නවා. තව සමහර අය ඉන්නවා. හරියටම බෙහෙත් ටික ලැබුණොත් සූපත් වෙනව නැත්තන් නෑ. හරියටම උපස්ථාන ලැබුණොත් සූපත් වෙනව නැත්තන් නෑ. හරියටම ප්‍රත්‍යකෑම ලැබුණොත් සූපත් වෙනව නැත්තන් නෑ. එහෙම ඇත්ත ඉන්නවනේ. ඔන්න ඔය තුන් ගොල්ල ගැන බුදුරණවහන්සේ කියනවා. කොහොමද කියන්නේ? ඔන්න ඉන්නවා බුදුජාන වහන්සේ කියපු ඒ සත්‍ය ඒ විදිහටම අහනවා කවුරු හරි. සමහරට බුදුරජාණන් වහන්සේ කටහඬින්මයි අහන්නේ. එයාට අවබෝධ වෙන්නේ නැහැ. ඒ කවුද අර පළවෙනි ලෙඩා වගේ. කොච්චර ප්‍රතිවිහිත් ලැබුණත් කොච්චර හොඳට උපස්ථාන ලැබුණත් සූපත් වෙන්නේ නැහැ. ඒ කෙනා හරියට හරියටම පිරිසිදු ධර්මයේ ඇහුණත් අවබෝධ කරන්නේ ඇයි නුවණ නැහැ උපකල්පන මත පිහිටලා ගත කරන ජීවිත විතරයි සත්‍යවාදී නෑ එයාට අවබෝධ කරන්න බෑ දෙවනි කෙනා කවුද ඒ කෙනාට බුදුරුන්ගේ ධර්මයේ ඇහුණත් නැතත් අවබෝධ කරනවා ඒ කවුද පසේ බුදුරු පසේ බුදුරුන්ට බණ අහන්න ඕනේද නෑ ඒ දෙවෙනි කොටස. තුන්වෙනි කොටසටයි බුදුරුන්ගේ ධර්මයේ තියෙන්නේ. ධර්මයේ ඇහුනහම නුමුණ තියෙන කෙනා අවුද කරනවා. පත්‍ය ආහාර බෙහෙත් උපස්ථානෙ ලැබුණාමලදී සුවපත් වෙනවා. අන්‍යයන්ටයි බුදුබණ තියෙන්නේ. එහෙනම් දැන් බුදුරන් වහන්සේ ධර්මයේ කාර්යත තියෙන්නේ නුවණ තියෙන අයට. ඔන්න දැන් දුක ගැන විග්‍රහ කරනවා. නුවණ තියෙන කෙනාගේ ලක්ෂණයයි මෝඩ කෙනාගේ ලක්ෂණයයි කල්පනා කරලා බලන්න. අපි හිතමු අපිට තේරෙන දුක. මොකද ඔක්කොම අපිට එකපාරට තේරුම් ගන්න බෑනේ. දැන් අපි හිතන්නේ දැන් ඉපදීම දුකක් කියන එක දැන් පොඩි සේයාවක් තේරුම් ගන්න පුළුවන් නේ. පොඩ්ඩක් විතර වගේ. අපි ඒක අතහරිනකෝ. ලෙඩ වෙන එක මෙතන කවුරු හරි ඉන්නවද? පිළිකාවක් හැදුනහම වකුගඩු අමාරුවක් හැදිලා නැත්තම් ලොකු ඔළුවේ ගැක්කමක් හැදුනහම සතුටින් ඉන්න කවුරු හරි ඉන්නවද? එහෙම සතුටක් තියෙන. මට හැදෙනවට කැමති පිටිකාවක්. සතුට වෙනවා ගෞරව. ඒක දුකයි නේ. තමන්ගේ අම්මා තාත්තා මැරෙනවා නම් ඉක්මනට තමන් ප්‍රියතරණ කෙනා ඉක්මනට මැරෙනවා නම් කවුරු හරි ඉන්නවද සතුටු වෙන්නේ? නෑ නේ. ඒක දුකයිද සැපද? දුකයි. දැන් අපිට ප්‍රත්‍යක්ෂදී අපි ඉස්සෙල්ලාම හොයන්නේ. මොකද අපිට බුදුරුම ධර්ම එකපාරට තේරුම් ගන්න මේ ධර්ම දෙකෙන් යන්න තියෙන්නේ. ඊළඟට අපි හිතමු අපට කවුරු හරි මැරලා ශෝකයක්, පීඩාවක් ඒක දුකට දෙපන්ද? ඔබ කවුරු හරි කැමතිද මැරෙන්න? ඒක දුකයි. අපි කැමති මේ දුක නැතුව ඉන්නද නැද්ද? දුක නැතුව ඉන්න. බුදුරුමි ධර්මය යාලට නෙමෙයි තියෙන්නේ. බුදුරුමි ධර්මයේ තියෙන්නේ කාටද? දුක ඇදුනේ ඇයි කියලා හොයන කෙනාට. කාටද තියෙන්නේ? දුක හැදුනේ ඇයි කියලා හොයන කෙනාට. ඇයි දුක නැතුව ඉන්න පුළුවන්ද? දුක නැතුව ඉන්න හොයන්නේ කවුද? මෝඩ නිසා සැපයෙන් ආස්වාදයක් හොයනවා. ඉතින් ඒක ආය නැති වෙනවනේ. ඒ සැප හොයපු ආය තියෙනවද නැද්ද? ආය නැති වෙනවා. ආය දුක එනවද නැද්ද? ආය එනවා. ආයකින් අයින් වෙන්න හොයනවා මොකක් හරි ක්‍රමයකින්. ආය සැපක් එනවා. ඊළඟට ඒක නැති වෙනවද නැද්ද? නැති ලෝකියා හොයන්නේ ඕක. බුදුරණාහි පෙන්නනවා ක්‍රම දෙකයි. එකක් තමයි යදිනවා ආයාචනා කරනවා ප්‍රාර්ථනා කරනවා. අනික මේ තමයි හඬනවා වැළපෙනවා පසුත වෙනවා. ওই දෙක තියෙන්නේ. අපට ওই දුක එනකොට අපට මතක් වෙන්නේ නැද්ද බෝධිය, චෛත්‍ය, දෙවියෝ ඊළඟට තව කවුරු හරි කෙනෙක් ඉල්ලන්නේ නැද්ද? අනේ දුක නැති වෙන්න මොනවා හරි ක්‍රමයක්. ඉල්ලන්නේ නැද්ද? ඉල්ලනවා. ලැබෙනවද? ලැබෙන්නේ කාට හරි ලැබෙනවද? ඉතින් ලැබෙනවා නම් පින්වතුන් මේ ලෝකෙ දුක් විඳලා ඉන්නවද? ඇයි කවුරු හරි ගිහිලා ඉන්නවද මට ඉක්මනට පිළිකාවක් හැදෙන්න? මගේ ළමයා විභාගේ ෆේල් වෙන්න? මගේ අම්මා ඉක්මනට මැරෙන්න කියලා කවුරු හරි බෝධියක් ළඟට කියලා දෙවියෙක් ළඟට කියලා ඉන්නවද? ඉතින් එහෙම වෙනවද නැද්ද? ඉතින් දෙවියට හරි බෝධියට හරි සෑයකට හරි කාට හරි යෝග කරන්න පුළුවන් නම් දුක් විඳලා ඉන්නවද ලෝකේ? නෑ නේද? නමුත් අපි කරන්නේ මොකද්ද? අපි අර අඥානකම නිසා අපි යදිනවා. ඉල්ලනවා. පතනවා. වෙනවද? පොඩ්ඩක් හිතලා බලුවොත් තුන්චි මොලේ කරදරේ වෙනවද? නමුත් කරනවද නැද්ද? කරනවා. නමුත් වෙන්නේ නැහැ. ඉවිලි තියෙන අසරණ බවට නුවණකාර නැති නිසා ඒක කරනවා. එතකොට ඒ කෙනාට දාම නැද්ද? එයාට නෙවෙයි. ඊළඟට අපි ප්‍රශ්නයක් ආවම පෙරලි පෙරලි papuy අත ගහ ගහ අඬනවද නැද්ද? දැන් ඒ දුක නැති වෙනව නැළුවට. ওই ටිකනේ කරන්නේ. බුදුරුගේ ධර්මයේ කාර්යය තියෙන්නේ. ඇයි දුක හැදුනේ? අන්න ඒක හොයන කෙනාට. එයා මොකන්ද කරන්නේ? දුක හැදුනේ ඇයි කියලා හොයලා ඒ හේතුව දුරු කරනවද නැද්ද? හේතුව දුරු කරොත් දුක ආයි ලැබෙනවද නැද්ද? දුක අයින් කරන එකද හරි නිවැරදි වැඩේ දුක අයින් කරන්න කියලා කාගෙන් හරි ඉල්ලන එකද නිවැරදි වැඩේ දුක හැදෙන හේතුව හොයලා තමන් හේතුව දුරු කරන එකද නිවැරදි වැඩේ බුදුරණවහන්සේ ධර්මයේ අන්නේ කෙනාට තමා තුළින් දුක හැදෙන හේතුව හොයන කෙනාට තමන්ගේ ජීවිතය හොයන කෙනාට. අන්න සත්‍ය හොයන නුවණ තියෙන කෙනා. දැන් එයා දුක අයින් කරන්න හොයන්නේ නැහැ. දන්නව දුක අයින් කරන්න බෑ කියලා. එදන කාටවත් දුක අයින් කරවන්න බෑ කියලා. එයාට තේරෙනවා මොකද්ද? හැදුන හේතුවක් වෙන හේතුව දුරු කරන්න ඕනේ කියලා. මෙන්න මේ හේතුව දැන් හොයාගෙන යන්න පටන් ගන්න. බුදුරු වෙන්නන්නේ ඒක හොයන්න දැන්. හේතු හොයන්න කියලා දෙනවා. මේ හේතු හොයන්න අපිට මුලින්ම හම්බෙන්නේ ආසාව. තණ්හාව කියන්නේ. ආසාව තියෙනවා නම් දුක තියෙනවද නැද්ද? තියෙනවා. මේ ලෝකේ ආසාව නැත්තේ කාටද? රාතන් වහන්සේට විතරයි. අපි බලමු අපට ආසාව තියෙනවද නැද්ද කියලා. මේක මූලික කාරණාව නේ. තව තව ගොඩාක් හොයන්න තියෙනවා. අපිට තේරෙන ටිකෙන් පටන් ගන්න. ඔබ කවුරු හරි මෙතන ඉන්නවද? ඇහැ ඇරියහම තමන් අකමැති රූපයක් දකින්න පුදුම කැමැත්තක් තියෙන කෙනෙක්. කවුරු හරි ඉන්නවද? ඔබ ඔබ කවුරු හරි ඉන්නවද? තමන් කනට සද්දයක් ඇහෙනකොට හොත්තට තිත්ත කුණුවarpින් තමන්ට බනිනකොට ඒක සතුටින් අහගෙන ඉන්න කැමති කෙනෙක්? නෑ නේ. ඔබ කවුරු හරි ඉන්නවද? අසුචි ගොඩක් ළඟට ගිහිල්ලා නහයෙන් ඇදලා ඒ දුගඳ සතුටින් ආග්‍රහණය කර කර ඉන්න කවුරු හරි කැමති ඉන්නවද? ඔබ කවුරුත් කැමතිද පිරුණු වෙච්ච කෑම ටිකක් රස කර කර කන්න? නෑනේ. ඔබ කවුරු හරි කැමතිද ඔබට කවුරු හරි ගහනකොට සූප්ත සතුටින් ඉවසගෙන ඉන්න? කැමති කෙනෙක් ඉන්නවද? ඔබ කවුරු හරි කැමතිද ඔබට පීඩාකාරී අරමුණක් එනකොට ඒක හිත හිතා දිගටම පීඩාව පවත්වනවත් සතුටින් ඉන්න? ඔබ කැමති මොකටද? ලස්සන රූප දකින්නේ. ඔබට ඇහැ අරනකොට තියෙන ආසාවද නැද්ද? කන අරිනකොට තියෙන ආසාවද නැද්ද? නාසය අරිනකොට තියෙන ආසාවද නැද්ද? දිව යොමු කරනකොට තියෙන ආසාවද නැද්ද? කය යොමු කරනකොට තියෙන ආසාවද නැද්ද? හිතනකොට තියෙන ආසාවද නැද්ද? මුළු මහත් ජීවිතේම තියෙන ආසාවද නැද්ද? මුළු මහත් ජීවිතේම උරුම දුකද නැද්ද? අපට ජීවිතේ මාසාව තියෙනවා නම් අපිට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද බැයිද? බෑ. දැන් මොකද කරන්න ඕන? දුකෙන් නිදහසෙන්න මොකද කරන්න ඕනේ? ආසාව දුරු කරන්න ඕනේ. අපට ලේසියෙන් නම් කරන්න බෑ ඒක. දැන් ඔබ බලන්න පුළුවන් නේද කියලා? ඔබ කවුරු වරි හිතන්න බලන්න. හරි මම ලස්සන රූප දකින්න එකට මං කැමැත්තෙන් ඉන්නේ නෑ. ඉන්න පුළුවන්ද බලන්න? හරි මම අකමැති රූප එනකොට ගැටි ගැටි ඉන්නේ නෑ මම ඒක ලස්සනට කැමැත්තෙන් බල බල ඉන්නවා ඉන්න පුළුවන්ද බලන්න හරිද මම කවුරු හරි මට බනිනකොට මම ඒක හරිය කැමැත්තෙන් අහගෙන ඉන්නවා මට ප්‍රශංසා කරද්දි මම ඒකට ගණන් ගන්න තු ඉන්නවා ඉන්න පුළුවන්ද බලන්න හරිවම නායයට දුකදක් එනකොට මම ඒකට ගැටෙන්නේ නැතුව ෂෝක් එකට ආග්‍රහණය කරගෙන ඉන්නවා. හොඳ සුබදක් එනකොට මම ඒක ඇලෙන්නේ නැතුව මම ඒක විසික් කරනවා. ඉන්න පුළුවන්ද බලන්න. කාට හරි පුළුවන්ද බලන්න මම කරන්න. පුළුවන්ද? මට නම් බෑ කරන්න. ඒක බෑ කරන්න. එහෙනම් අපිට හිතිච්චවමනේ හේතු දුරු කරන්න පුළුවන්ද? බෑ. ඒකට තියෙනවා ප්‍රතිපදාව. හැබැයි දුක නැති වෙන්නේ හේතු දුරුනොත් විතරමයි. නැත්තම් දුක නැති වෙන්නේ නැහැ. දුක නැති වෙන්නේ හේතු දුරුනොත් විතරමයි. නැත්තම් දුර වෙන්නේ. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. මගක් තියෙනවා. ඒ මග අනුගමනය කළොත් විතරයි හේතුව දුර වෙලා දුක නැති වෙන්නේ. නැත්තම් නැති වෙයිද? නෑ. ඒ මගේදී හම්බෙන දේ තමයි ඇත්ත. සත්‍ය. සත්‍ය දැක්කොත් ආසාව දුර වෙනවා. දුක නැති වෙනවා. මොකද සත්‍යය? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ සම්බන්ධයෙන් නම් ඔබ අහලා ඇති එක එක දේවල්. එක එක අයට හිතෙන හිතලු කියපුවා හොඳට අහලා ඇති. එක එක අයගේ අර අර බිරේ සද්ද වගේ Taman තලු මර මරා කියපු දේවල් හොඳට අහලා ඇති. සමහර අය බුදු වෙලා වගේ ඇවිදලා කියන ඒවා හොඳට අහලා ඇති. දැන් ඔබ මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක කාගේ දේද අහන්න ඕන? ඈ ඔබට තේරෙන දේද කවුරු හරි කියපු දෙයක්ද බුදුරණවහන්සේ කිව්ව දෙයක්ද? බුදුරණවහන්සේ කිව්ව දෙයක් නේද? නැත්තම් වෙන දෙයක් කිව්වොත් අපි හරියයිද? නෑ නේ. ඊළඟ අපි බලමු ඉස්සල්ලාම අනිත්‍යයි කියන්නේ මොකද්ද කියලා නේ. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කොත් නේනම් ආසාව දුරු වෙන්නේ. හැබැයි දැන් අනිත්‍ය කියන එක අපට හිතන එකක් විය යුතුද බුදුරණවහන්සේ කිව්ව දෙයක් විය යුතුද? දැන් අපට අනිත්‍යයි කියලා එකක් හිතෙන්නේ නැද්ද? මොනවාරි දෙනවනේ අපිට තේරුම් දෙයක්. ඒක අර කොයි වගේ එකක්ද? අර අර කාක්කගේ විහාරට වගේ. කාක්කෙක් මරුණා ඉන්නේ. අර බෙරේ හිලක් හදනම යන ටිකක් එකව වෙන්නේ. තේරුම් නැති වුනහම යමක් මොනවාරි සමාධිගත වෙන්නේ. මේ වීදුරු කැඩෙන එක අනිත්‍යද නැද්ද? අනිත්‍යයි නේ. බුදුන් වහන්සේ මොකද්ද කියලා තියෙන අනිත්‍ය? ඔන්න අපි ඒක බලමු පොඩ්ඩක්. දැන් අපි බැලිය යුත්තේ එක එක්කෙනා සමාජ මතින් ආපු කාරණාවද බුදුරණවහන්සේ කිව්ව දෙයද? බුදුරණන් වහන්සේ කියලා තියෙනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. ආයක තේරුම් ගන්න කලින් තව පුංචි උදාහරණයක් කියන්නම්. මොකද ඒක තේරුම් ගන්න අපි කොච්චර මේක දැනගත් යුතුද කියලා. අපිට මේ ලෝකයේ යමක් හුවමාරු වෙන්නේ, sannivedana වෙන්නේ භාෂාවක ඉන්නේ. භාෂාවක් නැත්තම් කෙනෙකුට යමක් කියලා දෙන්න පුළුවන්. බෑනේ. එහෙනම් භාෂාව වැදගත්ද නැද්ද? භාෂාව අපි ඉගෙන ගත යුත්තේ ඒ භාෂාවේ ක්‍රමයටද නැත්තම් අපට හිතන හිතන ක්‍රමයටද? මම උදාහරණයක් කියන්නම්කෝ. මංකි කියන්නේ වඳුරටනේ. අපට සිංහල භාෂාවට ඇහෙනවා මන් කියනකොට අමෑන්, කී කියනකොට ආකී. මෑන් කියන්නේ මිනිසයා, කී කියන්නේ යතුරු. මනුස්ස යතුරු. මං කී කියන්නේ මනුස්ස යතුරු. හරිද? හරිද ඒක? මං කියන්නේ වඳුරට නේද? එතකොට මං කියන්නේ කියන ගතියුත් ඒ භාෂාවෙන් නේද? මේ අපට ඇහෙන විදිහට ඉගෙනගෙන හරියයිද? වර්ධිනව නේද? ඒ භාෂාවෙන් ඉගෙන ගන්න ඕන. මම තව එකක් කියන්නම්. අපේ ආරණ්‍ය ඉන්න ස්වාමීන් වහන්සේලා පස්සයි දෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේලාට මට ඕනේ අච්චාරු හදන්න අඹ අච්චාරුව. මම මේ මෙතන ඉන්න කෙනාට කියනවා කඩෙන් ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට අඹ අච්චාරුවක් හදන්න. පස් දිනේ අඹ කිලෝ පහක් කරගෙන දෙමු. කඩෙන් ඉල්ලනවා ගිහිල්ලා මට අර ස්වාමීන් වහන්සේලාට අච්චාර වදන්න අඹ කිලෝ පහක් දෙන්නකො. දැන් මං කියේ මොකද්ද? අඹ. ඉල්ලුවේ මොකද්ද? මොකද්ද වැරදුනේ? එක වචනයක් එක අකුරක පොඩි කෑල්ලක් නේද? අර්ථය කොච්චර වැරදුනාද? මං ගේන්නේ කිව්වේ අඹ කිලෝ පහක්. ගේන්නේ අබ කිලෝ පහක්. අබ කිලෝ පහෙන් අට්ටුවට කොච්චර ගන්න පුළුවන්ද? මේ එක කෑල්ලෙන් නෙමෙයි වෙනස් වෙන්නේ. එහෙනම් මේ එක කෑල්ල කොච්චර වැදගත්ද අර්ථය තේරුම් ගන්න නේ? ඊළඟට මම ගොන්න කියනවා මම සමන් කියලා මම මම ජජ් කෙනෙක් මම නඩුකාරයෙක් මම තීරණයක් දෙනවා සමන් කියලා මිනිස්සයා නිවැරදි මරන්න එපා කියලා මම ලියලා දෙනවා නැත්නම් එතන ඉන්න තෝල් ගැනම කියනවා ලියන්න සමන් මරන්න එපා නිදහස් කරන්න එයා ලියනවා සමන් මරන්න කියන දන ක්‍රමවත් දාලා එපා නිදහස් කරන්න කියලා යවනවා ඒ පණිවිඩය දැන් මොකද්ද කරන්නේ එතකොට මම කී පණිවිඩයට ගිය කෙනා සමන් මරනවද නිදහස් කරනවද මම කිව්වේ මොකද්ද දැන් වෙන අර්ථ වෙනස් තුනේ ක්‍රමාවෙන් නේද? වෙන දෙයකින් නෙමෙයිනේ. එතකොට අපට යම් අර්ථයක් ගන්න භාෂාව වැදගත්ද නැද්ද? භාෂාව හරියට දන්නේ නැත්නම් අපට අර්ථය ගන්න පුළුවන්ද බැයිද? බුදුරුන්ගේ ධර්මයේ තේරුම් ගන්න කොහොම භාෂාව වැදගත් වෙයිද එහෙනම්නේ? එහෙනම් අපි pāli භාෂාවේ ව්‍යාකරණ රීතිය දන්නතු පුළුවන් ද අපේ ධර්ම තේරුම් ගන්න? බෑනේ. නමුත් අද නම් අපි එක එක විදිහට එක එක ඒවා විග්‍රහ කරන අපට හිතෙනේ වලේ අනිච්ච, ඉච්ඡ, පාටිච්ච, සමුප්පාද අලුත් විග්‍රහ කරනවා. ඊ අපට හිතෙන හිතෙන දේවල් විග්‍රහ කරනවා. නමුත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න කොච්චර භාෂාව වැදගත්ද? අති වැදගත්කමක් තියෙනවා. ඔබට මම කිව්ව උදාහරණ ටික තේරුම් ගන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා ඔන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කොහොමද? සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. අපි ඒක පොඩ්ඩක් සරලව හිතලා බලමු. සබ්බේ සංඛාර අනිච්චාති කියන්නේ මොකද්ද? සියලු සංස්කාර අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සති. මොකෙන්ද දකින්ද කියන්නේ? ප්‍රඥාවෙන්. ඔන්න දැන් අනිත්‍ය විග්‍රහය. මොකද්ද කියන්නේ? සංස්කාර අනිත්‍යයි කියලා ප්‍රඥාවෙන් දකින්න. දැන් අනිත්‍ය තේරුම් ගන්න අපිට දැන් කොච්චර දෙයක් තේරුම් ගන්න තියෙනවද? ඉස්සලා බුදුරණවහන්සේ අනිත්‍ය කිවි මොකකද? එහෙනම් දැන් අනිත්‍ය තේරුම් ගන්න කලින් අපි මොකද තේරුම් ගත යුතු ඉස්සල්ලාම? අනිත්‍ය දකින්නවා කිව්වේ මොකෙන්ද? දැන් ඔබ මේ වීදුර බිඳනවා දැක්කේ ඇස් දෙකින්ද ප්‍රඥාවෙන්ද? ඇස් දෙකින්නේ වීදුර බිඳනවා දැක්කේ? ඔබ මේ වීදුර බිඳනවා කියලා හිතුවේ හිතින්ද ප්‍රඥාවෙන්ද? එතකොට වීදුරු අනිත්‍ය කියලා හිතුනේ ප්‍රඥාවටද හිතටද? හැබැයි බුදුරණවහන්සේ අනිත්‍ය දකින්න කිව්වේ හිතෙන්ද ඇහෙන්ද ප්‍රඥාවෙන්ද? අපි දැන් අනිත්‍ය තේරුණේ හිතෙන්ද නැත්නම් ඇහෙන්ද ප්‍රඥාවටද? එක්ක හිතට එක්ක ඇහැටනේ. ඒතර බුදුරණවහන්සේ කිව්ව දේ හම්බෙලාද? නෑනේ. මේ අපට හිතෙච්ච දෙයක් නෙමෙයි මේ කියන්නේ. අර ඇනේට බෙරේට ඇනයන් ගහනවා. අපට හිතෙච්ච දෙයක් කියන්නේ. බුදුරණවහන්සේ ප්‍රඥාවෙන් දකින්නයි. හිතෙන් දකින්නේද? හැබැයි මොකක අනිත්‍යද? විදුරු අනිත්‍යද? සංඛාරයේ අනිත්‍ය. දැන් අපි සංඛාරේ තේරුම් ගන්න යුතුද නැද්ද? එහෙනම් දැන් අපිට කොච්චර දෙයක් තේරුම් ගන්න තියෙනවද? ඊළඟට දුකයි කිව්වා. සම්බේ සංඛාර දුක්ඛා. දැන් මම පටන් ගද්දිම කිව්වා බල්ලට ගලකින් ඇහුවොත් උට දුක තේරෙනවද නැද්ද? බුදුවරු තිරිසනුන්ට ධර්මයන්ද කිව්වේ ප්‍රඥාවන්තයන්ටද? අන්න දුක කිව්වේ මොකද්ද? සම්බේ සංඛාරා දුක්ඛා. දැන් ඔය අනිත්‍ය නිසා දුක විග්‍රහය ඔය විග්‍රහය යන්නේ අපොඩ හිතෙන හිතන අර වාචාලකමට කියන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ බණ මේ. අපි බුදුරජාණන් වහන්සේ කියපු දේ ඉගෙන ගන්නවානේ. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. මොකද කියන්නේ? සංස්කාර දුකයි කියලා. මොකෙන්ද දකින්න කියන්නේ? ප්‍රඥා. එතකොට දුක හම්බෙන්නේ අපේ මොකේද? දැන් ඔබට ගහනකොට දුක තේරෙන්නේ ප්‍රඥාවටද කයර දැනෙන පහසක්ද බල්ලට ගහන්න තේරෙන්නේ ප්‍රඥාවටද පහසකටද බුදුරණවහන්සේ දුක බලන්න කිව්වෙ මොකෙන්ද මොන දුකද? සංස්කාර දුකනේ. දැන් කොච්චර දෙයක් වෙන තේරුම් ගන්න තියනවද? අපි මේ හිතන දෙයක් කියලා හරියයිද? හිතන දෙයක් කියන්නේ කොච්චර මෝඩකමක්ද? ඒක හරියට මේ වගේ දෙයක්. ඔබ කවුරු හැමෝම මාසෙ දෙකේ ලදරු කාලේ අසෝචි තලතලා කාලා දිනවද නැද්ද? ඒක සතුටු නිසාද කන්නේ? අප්‍රිය පිළිකුල් නිසාද? සතුටුයි නේද? දැන් අපට අසූචි තලතලා කනකොට පිළිකුලක් හිතෙන්නේ නේ. මාසයක් වගේ වයස තියෙනකොට අපි අසූචි තලතලා කටේ ගාගෙන ඇඟේ ගානකොට ලොකු සතුටක් තියනවද නැද්ද? ඒ කාලේ සතුටුයිනේ. ඒ ඇයි ලදරු බව නිසාද නැද්ද? අන්න ඒ වගේ මේ සාසනේ ලදරුව ටිකක් ඉන්නවා. අනේ අර ධර්මයේ එක එක විදිහට වචන කිය කියා කඩ කඩා විග්‍රහ කරනවා. අර ලදරුයි. බුදුරණවහන්සේ ධර්මය කියන්නේ මොකද්ද කියලා අහලකටවත් දන්නේ. එච්චරට නදරුයි. හැබැයි ඒක සතුටුයිද නැද්ද යාට? දැන් මාසී දරුවට අසුචි තලතලා කන එක සතුටුයිද නැද්ද? අන්නේ වගේ බුදුම සතුටක් තියෙන තේරෙනවා ඉච්ඡ අනිච්ච පටිච්ච සම්මුප්පාද බුදුම ලස්සනට තියෙනවා. හරි සතුටුයි. කාටද මේ? අර ලදරුවට වගේ. මේ මේක දන්නේ නැහැ. බුදුරණවහන්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිකන් කටට එන දෙයක් කිව්වේ නෑ. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් දකින්න සංස්කාර දුක. ප්‍රඥාවෙන් දකින්න සංස්කාර අනිත්‍ය. දැන් මේක තේරුම් ගන්න අපි කොච්චර මහන්සි ගන්න ඕනේ. ධර්මයන් අනාත්මයි කියලා ප්‍රඥාවෙන් දකින්න තියෙන්නේ. ඔන්නෝක තේරුම් ගන්න යන්න ඕනේ. සංඛාර කියන එක පොඩි සරල තේරුමක් කියන්නේ තාම සම්පූර්ණ නෙමෙයි පුංචි සරල තේරුමක් ගන්න ඔබට හිතන්න කරන පොඩි කරුණක් කියන්නේ සංඛාර කියන්නේ මොකද්ද කියලා. එතකොට ඒක කියලා මම අවසන් කරන්නම්. එතකොට ඒ සංඛාරයේ ඒ විදියට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක්කොත් තමයි තණ්හාව දුරලා දුකෙන් නිදහස් වෙන්නේ. ඉස්සලම් අපේ ලෝකෙන් සරල උදාහරණයක් කියන්නම්කෝ. ඊට පස්සේ ධම් කාරණාව පොඩියට කියන්නම්. ඔබ හිතන්න ඔබට දැන් පිළිකාවක් හැදෙනවා. හැබැයි දැන් පිළිකාවක් හැදෙනවා. ඔබ දන්නේ කිසිම ඔබට හේතුවක් නැහැ ඒක දැනෙන්න පිළිකාවක් කියලා. පිළිකාව එන්න එන්න වැඩි වෙනවා. ඒත් ඔබට කිසිම හේතුවක් නෑ දැනෙන්න. ඔබ පිළිකාවෙම මැරෙනවා. වෛද්‍යවරයා කියනවා මරණට පස්සේ අනිත් ඥාතියින්ට පිළිකාවක් ඇතිවෙන අවුරුදු 3කට කලින් පිළිකාව වැඩි වෙලා ඉන්න පිළිකාව නිසා යන්න අරුණා. කියලා වෛද්‍යවරයා කියනවා. ඔබ හිතන්න මේක. ඔබට අවුරුදු 3ක් පිළිකාව තිබ්බා. ඔබට අවුරුදු 3 පිළිකාව තියේදී ඔබට පිළිකාවක් හැදුනද නැද්ද? ඔබට දැන් ඔබ මැරුණේ අවුරුදු 3 පිළිකාව තිබෙච්ච නිසා. දැන් මම අහන ප්‍රශ්නේ හොඳ අවධානයෙන් අහන්න. ඒ කාලය තුල ඔබට පිළිකාවක් හැදුනද නැද්ද? නෑ. ඔබට පිළිකාවක් හැදුනා නම් ඔබ බෙහෙත් ගන්න යනවද නැද්ද? යනවනේ. ඔබට පිළිකාවක් හැදුනද? ඉතින් ඒකට බවුරුත් තුන පිළිකාවක ඉඳලා වෛද්‍යවරයා කිව්වා පිළිකාවක් හැදිලා කියලා. නමුත් ඔබට හැදුනද? නෑ නේ ඔබට හැදුන්නේ නෑ. ඔබට හැදුනනම් ඔබ බෙහෙත් ගන්නව නේද? ඔබ හුසුව කරගන්න දඟලනව නේද? ඔබට පිළිකාවක් හැදුන්නේ නෑ. හැදුනේ කයට. ඒක වෛද්‍යවරයා කිව්වේ. බුදුරණවහන්සේගේ ධර්මයේ අන්නේ හැදෙන දේ හොයන එකට සංස්කරණයේ සකස් වීම හොයන එකට මේ ජීව විද්‍යාවට නෙමෙයි භෞතික විද්‍යාවට නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේ මේ සංස්කාරය තේරුම් ගන්න. ඒකට පුංචි උදාහරණයක් කියන්න තව එකක්. ඒක අපේ ජීවිතයත් එක්ක සසඳන්න. ඔන්න හිතන්න. ඔබ S2 අරගෙන බර කල්පනාවක ඉන්නවා. ඔන්න ඔබේ ජීවිතේ හිතන මේ ප්‍රායෝගික අවස්ථා නැද්ද කියලා. S2 අරගෙන බර කල්පනාවක ඉන්නවා. ඔබ ඉදිරියෙන් කවුරු හරි යනවා මේ අවස්ථාව. ඔබට නැද්ද නොපෙනෙච්ච අවස්ථාව. ප්‍රායෝගික හිතලා බලන්න. ඇස් දෙක අරගෙන බර කල්පනාවෙන් ඉන්නවා ඉස්සරෙන් කවුරු හරි යන නොපිනිච්ච අවස්ථා තියෙනවනේ. දැන් ඔන්න ෆිසික්ස් එක විතර බලන්න. ඇහැ තිබ්බා, රූපයක් තිබ්බා, ආලෝකයක් තිබ්බා, ප්‍රතිබිම්බේ වැටුණා. දැන් අපට මොළයට කියලා පණිවිඩේ ඇහැට පෙනුණා කියලා හම්බ විය යුතුද නැද්ද? නමුත් ඔබට ප්‍රත්‍යක්ෂයෙන්ම හම්බුන්නේ නැහැ නේද පෙනුණා කියලා. ඔබට ප්‍රත්‍යක්ෂයෙන් පෙනුණා කියලා හම්බුන්නේ නැහැ නේද? නමුත් ෆිසික්ස් අනුව හම්බෙන්නව නෙමෙයි. නමුත් ඔබට ප්‍රත්‍යක්ෂයෙන් හම්බුන්නේ ප්‍රත්‍යක්ෂයේද ඇත්ත සංකල්පයේද ඇත්ත ප්‍රත්‍යක්ෂයනේ ඇත්ත බුදුරු ඊට වඩා යහදයක් පෙන්නවා තව උදාහරණයක් කියනවා මේ දවස්වල ක්‍රිකට් මැච් හරි කැමැත්තෙන් බලනවනේ හැමෝම ක්‍රිකට් මැච් එක ඊයේ දවස් එංගලන්ත දෙක දිනවලනේ හරි අවධානයෙන් ක්‍රිකට් මැච් එක බලනවා අවධානයෙන් බලාගෙන ඉන්නවා දැන් හිත තියෙන ක්‍රිකට් මැච් එකටද නැද්ද ඔබ කෑම කනවා ඒ අවස්ථාවේ ඔබට කාපු කෑමේ රස තේරුණාද නැද්ද ඈ නෑනේ මේ ප්‍රායෝගික අවස්ථාවෙන් හම් කරනක් කියන්නේ නෑනේ තේරුන්නේ නෑනේ ඔන්න ජීව විද්‍යාවත් එක බලන්න දිවේ තියනවා නේද අදාල් රස ගැටෙන කොටස් ටික ඈ දැන් ඒකේ අර කෑමේ රසය ගැටුණා ජීව විද්‍යාවට අනුව ඒ රසය අපට දැන් තේරෙන්න ඕනද නැද්ද ඔබට ප්‍රත්‍යක්ෂයෙන් තේරෙනවද නැද්ද තේරුන්නේ ඔබ ප්‍රත්‍යක්ෂයේද විශ්වාස කර යුත්තේ කල්පනාවත්ද බුදුරන් වහන්සේගේ ධර්මයට වඩා ශ්‍රේෂ්ඨ දෙයක්. ඔන්න බුදුරන් වහන්සේ කියලා දෙනවා ධර්මය. ඇහැ තිබ්බ රූප තිබ්බ කියලා පේන්නේ ආලෝකයක් තිබ්බ කියලා පේන්නේ දිව තිබ්බ කියලා රස ගැටෙන කොටස් තිබ්බ කියලා දැනින්නේ බුදුරන් වහන්සේ පෙන්නනවා ඇස රූප විඤ්ඤාණ තුන එකතු වෙච්ච තැනයි පේන්නේ ඔන්න ඔය තුන එකතු වීමට කියන සකස් වුණා කියලා ඔය තුන එකතු වෙච්ච තැනයි පේන්නේ ඔන්න එකතු වෙච්ච තැනදී අර ඉස්සරහින් ගියේ කියලා පේනවා ඔන්න දිව රසයේ විඥාන එකතු වෙච්ච තැනදී අන්න රසය තේරෙනවා. දිවට අවධානය යොමු වුණා. ඇහැට අවධානය යොමු වුණා. කනට අවධානය යොමු වුණා. විඥානය ඇති වුණා. දැක්කා. විඥානය ඇති වුණා. දැනුණා දිවට. ඔන්න ඔය හට ගැනීම හම්බෙන්න ඕනේ. ඕකට කියනවා සංස්කාරය. ඕක හොයාගන්න ඕක හම්බෙන්නේ ප්‍රඥාවට. ඒක හම්බෙච්ච තැනදී අත්දකින්නේ අනිත්‍යයි කියලා. ස්ථිර නැති බව හම්බ ස්ථිර නැහැ කියලා කියන්නේ විනාශ වෙනවා කියන එක නෙවෙයි. අපි ස්ථිර නැහැ කියලා දන්නේ මේක මිදෙන එකට නෙවෙයි. ස්ථිර නැහැ කියන්නේ විනාශ වෙනවා කියන එකට නෙමෙයි. ඔන්න උදාහරණයක් දේශනාවේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දෙනවා. ඔන්න රජ කෙනෙකුට වීණාවක හඬක් අහන්න හම්බෙනවා. රජතුමා කියනවා සේවකයා මුතුන මට අර හඬ අරන් ඉන්න. සේවකයෝ ගිහිල්ලා වීණාවයි දන්න අරන් එනවා. රජතුමාට දෙනවා මෙන්න ස්වාමීනි වීණාවයි දන්න. නෑ නෑ මට ඕවා එපා මට හඬ දෙන්න. ස්වාමීනි හඬ කියලා දෙයක් නැහැ. වීණාව වාදනය කරද්දී හඬගන්නේ නෑ නෑ මට ඕව එපා මට හඬ දෙන්නකෝ. ස්වාමීනි හඬ කියලා දෙයක් නැහැ. හඬ කියන්නේ හට ගැනීමක්. වීණාව දණ්ඩෙන් වාදනය කරද්දී හට ගැනීමක්. ඒක ස්ථිර දෙයක් නෙවෙයි. හටගත් දෙයක්. ඔන්න ඔය හටගත්. එතකොට මේ හඬ තිබ්බේ වීණාවේද? දණ්ඩේද? වීණාවෙන් නැතුව දඬ තියෙන්නේ. වීණාව නැතුව ඒ දඬ ගහක ඇතිල්ලොත් හඬ එනවද ඒක? ඒකද තිබ්බේ. ඒකේ නැතුවද තිබ්බේ. හටගත්ත දෙයක්. ඔය හට ගැනීම ස්ථිර දෙයක්ද? ස්ථිර නැති දෙයක්ද? ඉතින් ඔය හට ගැනීම දැක්කම අනිච්ච දැක්කද නැද්ද? ප්‍රඥාවෙන් අනිත්‍ය දැක්ක. ඔය හට ගැනීම දැක්කම. අසරූප විඥාන එකතු වීමෙන් ඔය හට ගැනීම දැක්කම. කන ශබ්ද විඥාන එකතු වීමෙන් ඔය හට ගැනීම දැක්කම. මොකද දැක්කේ? අනිත්‍ය දැක්කා. මොකෙද දැක්කේ? ප්‍රඥාවෙන්. අන්‍යයාගේ ආසාව දුර වෙනවා දුක ඉක්මවනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ. හැබැයි මේක මේ කඩේ යනවා වගේ shopping යනවා වගේ කැල්ල කැල්ල අරන් යන එකක් නෙමෙයි. මේකට තියෙන්න ඕන ලොකු අවධානය. මම මේ ඔබට පැහැදිලි කරේ බුදුරන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මහා ගැඹුරු සාගරය නේද? ඔබට මම මේ කිව්වේ. අන්නර ඈත තියෙන සාගරයක්. ඒකට කලින් විරලක් තියෙනවා. ඒ විරලට යන්නේ සාගරය කරා යෑමට විරලට යන්න මෙන්න මේ විදියට යන්න. එතකොට ඔබට විරල හම්බෙයි. විරලින් පස්සේ අන්න මුහුද ටික ටික හම්බෙනවා. මම ඔබට විරලට යන්න අවශ්‍යතාවයක් දුන්නේ. විරලට යන්න අවශ්‍යතාවයක් දුන්නේ. ඊළඟට විරලට ගිහිල්ලා මුහුද හොයාගෙන යන්න වෙන මුහුද ගොඩාක් ගැඹුරුයි. දැන් මේ විරල ගැන මම කිව්වේ. විරලට යන්න පාර කිව්වේ. මුහුද නෙමෙයි තව කිව්වේ. හැබැයි බුදුන් වහන්සේ කියපු විදිහට අපි ඉගෙන ගන්න ඕනේ. නැති වුණොත් නම් අර මිහිඟු බෙරේ හඬ වගේ එක එක අයට ඔබව නටවන්න ඔබව අන්දන්න බැරි වෙයිද පුළුවන් වෙයිද? ඔබ හරිමදී බුද්ධ වචනේ හරියට දැනගත්තේ නැත්නම් එක එක අය මෙහෙට ඇවිදින්න එක එක දේවල් කියනකොට ඔබව අන්දන්න යාට බැරිද පුළුවන්? ඔබ ඇඳෙන කෙනෙක් වෙනවද? නුවණකාර කෙනෙක් වෙනවද? නුවණකාර කෙනෙක් වෙන්න නම් කවුරු කියදපු දේ ඉගෙන ගන්න ඕනේද? බුදුරජාණන් වහන්සේ කියපු සමාජයේ තියෙන දේද? තව එක්කෙනෙක් කියන එකක්ද? බුදුරජාණන් වහන්සේ කියපු දේ. මම තව කාරණාවක් කියනවා. ඔබ මුස්ලිම් සමාජයට ගිහිල්ලා අහලා බලන්න. මුස්ලිම් අයගෙන් ඔබ කුරාණය දන්නවද කියලා. දන්නේ නැති අය ගොඩාක් ඉඳීද පොඩ්ඩක් ඉඳීද පොඩ්ඩයි නේ ඔබ ක්‍රිස්තියානි සමාජයට ගිහිල්ලා අහන්න ඔබ බයිබලය ගැන දන්නවද නැද්ද කියලා දන්නේ නැති අය පොඩ්ඩක් ඉඳීද ගොඩාක් ඉඳීද ටිකයි නේ ඔබ බෞද්ධ සමාජය අපි අපි අතර අහලා බලන්න බුදුරණවහන්සේ කියපු දේ දන්න කවුද කියලා ගොඩාක් ඉඳීද චූට්ටක් ඉඳීද චූට්ටයි නේ නෑම වගේ අඩුම තරමේ දැන් අපි පුරාණයේ කියලා දන්නවා බයිබලයේ කියලා දන්නවා අඩුම බුද්ධ වචන කියන පොත් ටික දන්නවද? ඈ සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, මජ්ක්‍ධිම නිකාය, දීඝ නිකාය, බුද්ධක නිකාය, සංයුත්ත නිකාය තියෙනවා. සගාතක වර්ගයේ ඊළඟ දේවතා සංයුත්තේ, කාන්ද සංයුත්තේ, නිදාන සංයුත්තේ ආයතන අඩුම නම් මාතෘකා ටික පොත් ටික ඇතුළේ තියෙනව ඕනේ පොත් ටික. ඉතින් අපිව අඳන්න පුළුවන් දෙයිද? ඇයි? ඉතින් බුදුරුවන්ගේ ධර්ම දන්නේ නෑනේ. අන්දන්න බෑද අපි? අන්දිහැගේ හොඳට. ඕන කෙනෙකුට අන්දන්න පුළුවන්. ඇයි අපි විරෝධයක් දන්නේ නෑනේ. එහෙනම් අපි ඇන්දෙන්නේ ඇයි? දන්නේ නැති නිසානේ. ඉස්සර මිනිස්සු අවබෝධ කරගන්නේ. ඉස්සර මිනිස්සුන්ට තිබුණාද කම්පියුටර් 2563කට කලින් කම්පියුටර් තිබ්බද? නෑනේ. පොත් තිබ්බද? ඔබ අහලා තියෙනවද බුදුරණවහන්සේගේ ධර්මයේ ජීවමාන වෙන්න කාලේ පොත්වල ලියලා තිබ්බා කියලා? ජීවමාන ඉද්දි නෑනේ. ගල්වල කරලා තිබ්බද? ඒත් නෑනේ. කම්පියුටරේ තිබ්බද? නෑ. මෙතන බුදුරණවහන්සේ බණක් කිව්ව මෙන්න මේක කිව්වේ කියලා කවුරුහට කෝල් කරලා කියනවද? නෑනේ. හැබැයි ඒ කාලේ මිනිස්සු දන්නවා. බුදුරණවහන්සේ කියපුදේ දන්නවා. දැනගත්තේ කෝල් කරලා කියලාද කවුරු හරි? එහෙනම් දැනගත්තේ කම්පියුටරෙන් දැකලාද? ඔන්න බුදුරණවහන්සේ අද මිහින් බණක් කිව්වා කියලා. නැත්තම් පොතක තිබිලාද? ගලක කොටලා තිබිලාද? නෑ. එච්චර අවධානකින් ඒක ඇහුවා. ඒක දැනගත්තා. ඒ ඒ බුද්ධ වදන් වහන්සේගේ ධර්මයේ ඒ විදිහටම දැනගත්තා. ඇයි ඒක දැනගත්තේ? එච්චර වැදගත්. ඒ මිනිස්සුව කටපාඩම් කරා. කම්පියුටරින් දැනගෙනද? ඔක්කොම ඉගෙන ගත්තා. කම්පියුටරින් දැනගෙනද? අද අපිට කම්පියුටරේ ත්‍රිපිටකය ගැහුවොත් තියනවද නැද්ද? කායෙන් හරි කෝල් කරලා ඇහුවොත් හොයාගන්න පුළුවන්ද බැයිද? පොත්වල තියෙනවද නැද්ද? ගල්වල කුටලා තියෙනවද නැද්ද? අපි දන්නවද නැද්ද? ඈ? අපි වන්දන්න බැයිද කාටවත් ඉතින්? මෙච්චර පහසුකම් තියෙද්දි කම්පියුටරෙත් තියෙනවා ඉන්ටර්නෙට් එකෙත් තියෙනවා කෝල් කරලා අහන්නත් පුළුවන් පොත් උනත් තියෙනවා ගල්වලත් කරලා තියෙනවා ඒත් දන්නේ නැහැ අතීත මිනිස්සුන්ට ඔය මොකුත් තිබෙන්නේ ඒත් දන්නවා ඒ මිනිස්සු අවබෝධ කළා අපි ඉතින් සාධාරණද නැද්ද අපි අවබෝධ කරන්නේ කියලා? අවබෝධ කරන්නේ නැති එක. අපි අවබෝධ කළොත් නේද පුදුමයි. ඈ? අපි ධර්මයේ අවබෝධ කළොත් නේද පුදුමයි. ඉතින් අපි මෙච්චර පහසුකම් තියෙද්දිත් අපිට ඒක නැත්තම් ඉතින් අපි අවබෝධ කරොත් ඒක මල් කියලා වදින්න ඕනේ යාට. ඇයි අපිට මොකක්වත් නැහැ. අපි ඇඳුම් නැත්තම් නේද පුදුමයි. ඈ? අපි ඇඳුම් නැත්තම් යාට මල් කියලා වදින්න ඕනේ. ඇයි මෙච්චර පහසුකම් තියෙන්නේ? දන්නේ නැති දෙයක් ඉතින් කිව්වොත් ඇඳෙන ඇඳෙනවනේ. එහෙනම් බලන්න. අපි බුදුරුගේ ධර්ම ඉගෙන ගත යුතුද නැද්ද? දැන් ඔබ කියයි අනේ ස්වාමීන් වහන්සේ අපට කාලය අඩුයිනේ මේ රටවලට ඇවිදilla. අපට රස්සා කරන්න ඕනේ. අපට සල්ලි හම්බ කරන්න ඕනේ. ජීවත් වෙන්න ඉච්චර අමාරුයි. අපි රස්සාව නොකරොත් එහෙම අපට පරි අමාරු ගැටයක් හැරෙනවා. අපිට ওই ප්‍රශ්නේ නැද්ද? දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා හරියට. මම පුංචි උදාහරණයක් කියලා මේක අවසන් කරන්න. බාලදී අන්දරේ කතන්දරයක් ඈ. අහලත් ඇති මේක. අන්දරේ හොඳට කාලා රජතුමා ළඟට එනවා. රජතුමා අන්දරේට කියනවා අන්දරේ බත් එකක් තියෙනවා කාපන් කියලා. අනේ ස්වාමීනි බඩ පිරලා කන්න නම් බෑ. කිරි ටිකක් තියෙනවා කන්න පුළුවන්. ඒක නම් කන්න පුළුවන්. දැන් උඹට බඩ පිරලා නම් කිරි කන්නේ කොහමද? අනේ ස්වාමීනි මම ඔබට උදාහරණයක් කියන්නම්කෝ. ඔන්න ඔබ හිතන්න මම ඔබ හිරකූඩුවක් හදනවා. නැත්නම් ලොකු කාමරයක් හදනවා. දැන් ඔබ මේ කාමරයට මිනිස්සු එකින් එක එකින් එක පුරවනවා. ඔබ මේ කාමරේ පිරෙන්න මිනිස්සු පුරවනවා. ඇඟිල්ලක්වත් ගහන්න බැරි වෙන මිනිස්සු පුරවනවා. එහෙම කිව්ලා තියෙද්දි ඔන්න තව මිනිස්සෙක් ඒ කාමරයට දාන්න ඔබ එනවා. දැන් ස්වාමීනි මේ කාමරයට තව මිනිස්සෙක් දාන්න පුළුවන්ද? බෑ ඇඟිල්ලක්වත් ගහන්න බෑනේ. එච්චර විරල. දැන් රජතුමනි ඔබ හිතන්න ඔබ දැන් මේ කාමරයට යන්න එනවා. ඇඟිල්ලක ජහන් ඉඩ නැහැ. දැන් ඔබ යන්න එනවා මේ කාමරයට. රජතුමනි ඔබට මේ කාමරයට යන්න ඉඩ නැති වේද? නැති වේද? තියනවනේ මොකද වෙන්නේ? මිනිස්සු කිටි කිටි ඈත් වෙනවා. තෙරපි තෙරපි ඈත් වෙනවා. රජතුමාගේ ඇඟි ගෑවෙන්නේ නැති වෙන්න ඉඩ දෙනවා. රජතුමාට ඇතුළට යන්න පුළුවන් ද බැයිද? ඇයි ඒ? ශ්‍රේෂ්ඨයි ප්‍රධානයි මූලිකයි අත්‍යවශ්‍යයි උතුම් කෙනෙක්. ඒ නිසා ඊට තියනවද නැද්ද? අපටයි ධර්ම ඉගෙන ගන්න කාලේ නැත්තේ. ඈ? ප්‍රධාන නෑ, ශ්‍රේෂ්ඨ නෑ, මූලික නෑ, අවශ්‍ය නෑ, වැදගත් නෑ. අර සාමාන්‍ය මිනිස්සයාට ඉඳ තිබ්බද කාමරයට යන්නේ? ඇයි ඉඳ නැත්තේ? මේ මිනිස්සය වැඩගම්මක නැති කෙනෙක්, වැඩගත් නැති කෙනෙක්, වටිනාකම නැති කෙනෙක්. ඉන්සයිඩ් නෑ. හරියටම ඉඩ තිබ්බා. ඇයි ඉඩ තිබ්බේ? වැදගත්, වටිනවා, උතුම්, ශ්‍රේෂ්ඨ කෙනෙක් ප්‍රධානියා. අපට ධර්මය ප්‍රධාන වුණොත්, ශ්‍රේෂ්ඨ වුණොත්, වැදගත් වුණොත්, අවශ්‍ය වුණොත් කාලේ නැද්ද? කාලේ තියෙයිද? කාලේ තියෙනවනේ. කාලේ නැත්te එහෙනම් වැදගත් නැති නිසා. ප්‍රශ්නේ ඔබේද වෙන කාගේවත්ද? ආ එහෙනම් අපි දැන් තේරුම් ගත යුතුයි කාගේ වරද්දද? සමාජයද වැරදි අපිද වැරදි අපි එහෙනම් අපි වැරද්දද අපි හදාගත්තොත් සමාජය වැරද්ද හදන්නව නැත්තේ අපි වැරද්ද එහෙනම් අපි වැරද්ද අපි හදාගත්තොත් අපට බුදුරුන් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙයි ඒ සඳහා ඔබට මේ කියපු කරුණු ටික හේතු වාසනා වේවා